сюда.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 න පුත්ත මිච්ඡේය කුතෝ සහායං ඒකෝ චරී කග්ග විසාන කප්පෝති තී කරුකටීතු ස්වාමීන් වහන්සේ උපාසක මාත්‍රණි අපි පසුගිය දවස් කීපේව නැත්නම් දේශනා වාර කීපේටම අපි ඉස්සරහින් තියාගත්තේ සර්වඥ දේශිත සූත්‍ර පිටකයේ දීඝනිකායේ සඳහන් වෙලා තිබිච්ච පොට්ටපාද සූත්‍රය අපි ඒකේ දේශනා 30ක් නැත්නම් පැය 30ක් නැත්නම් සති 30ක් පාවිච්චි කිරීමෙන් අපිට පුළුවන් ප්‍රමාණයට විස්තර කරගත්තා. ඉතින් මේ සූත්‍රේ නිමයි කියන අදහසින් අපි තවත් සූත්‍රයකට ආරම්භය ලබා ගන්න දවසක් ආයි. මේ විදිහට පටන් ගත්තාම මේක කාලයක් එක දිගට අපි දේශනා මාලාවක් විතර පවත්වන එක තමයි මේ බ්‍රහස්පතින්දා ධර්ම දේශනා අපි කරගෙන ආපු චාරිත්‍රය. ඉතින් අද ධර්ම දේශනාව ඉදිරිපත් කරගත්තේ ਸਰුවචන දේශිත සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයිති සූත්‍රයක්. කුද්දක නිකාය පුත්‍රාශියක් තියෙන බොහොම ලස්සන කරුණු ගොඩක් තියෙන පුංචි පුංචි කරුණු ගැඹුරු කරුණු සමහරලාවට මේ කියන කොටහ උකරගත්තේ සුත්ත නිපාතයෙන් ඒ සූත්‍රයේ සඳහන් කරලා තියෙන කග්ගවිශාන සූත්‍රය කියලා. ඒකට හේතුව මේ සූත්‍රයේ ગાථා 30 ගාණක් සමන්විත ගාථා සූත්‍රයක්. ඒකේ තියෙන හැම ගාතාවක්ම ඉවර වෙන්නේ අද අපි ඉදිරිපත් කරගත් ගත්ත ගාතාය වගේ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියන පාඨයකින් එකම ධ්‍රුව පදයක්. නැවත නැවතත් මතුවෙන ධ්‍රුව පදයක් තමයි තියෙන්නේ. ඉතින් ඒකේ තියෙන මේ කග්ග විසාන කියන වචනය අල්ලගෙනයි කග්ග විසාන සූත්‍රය කියලා මේකට නම දීලා තියෙන්නේ. මේ කග්ග විසාන කියන වචනය pāli වචනේ තමයි අපි සිංහලට කඟ වේනයි කියන නම අරගෙන තියෙන එක නාම පදයක් සතෙකුට පටබැඳි නමක් ඒක බොහොම බල සම්පන්න සතෙක් විදියට පිළිගන්නවා ඒ කඟ වේනගේ තියෙන විශේෂ ලක්ෂණ තමයි ඒ සතාට අනෙක් සියලු දෙනාටම වෙනස්ව තනි අඟක් පිහිටලා තියෙනවා. ශරීරේ හරි මැදින් පිහිටපු තනි අඟක් අනික හැම සතෙකුටම දෙපැත්තේ පිටපු අම් දෙකක් සමබර වෙලා තියෙනවා. මේ සතාට තනි එකක් පිටලා තියෙනවා. ඉතින් ඒ තනියගේ විස්තරේ තනියගේ තෙද තනියගේ තියෙන සුවිශේෂත්වය මෙතනදී සර්වචන් වහන්සේ නැවත නැවතත් උපමාවකට ගෙන හරපාමින් ධ්‍රුව පදයක් විදිහට පාවිච්චි කරමින් ඒකට ගැළපෙන ධර්ම කොටස් මල් මාලයකට මල් ලමුනනවා වගේ ගාතාවෙන් ගාතාවට අමුණනවා. ඉතින් මේක හුදේකලා බව එකලා බවට සූත්‍ර පිටකේ තියෙන සූත්‍ර පිටකේ අදහස් කුළු ගන්නන වටිනා සූත්‍රය. උදේකලා ජීවිතය, එකලා ජීවිතය එහෙම නැත්නම් තනි කඟ වෙනගේ තනි අඟ වගේ ඉන්න ජීවිතේ. ඉතින් ඒක බුද්ධ කාලයේ බුදුජාන් වහන්සේ බොහොම ජනප්‍රිය කුලයක ජනප්‍රිය රාජ්‍යයක ඉපදිලා පස්සේ එකලා බව අගය කරන්න පටන් අරගත්තා. ඉතින් මේ එකලා බව, හුදකලා බව, තනි කඟ වේනගේ කඟ අඟ වගේ ඉන්න ගතිය උඟ දෙනෙක් කැමති නැහැ. කෙලෙස් සහිත කෙනයි, බය තියෙන කෙනයි තනි වෙන්න කැමති නැහැ. ඒකට තනි වෙනකොට වෙන්නේ කොටු වෙනවා වගේ, පාළු වෙනවා වගේ නිසා බය සහිත කෙනා කෙලෙස් සහිත කෙනයි කියන්නේ පිරිසත් එක්ක තමයි ඉන්න කැමති. ඒ නිසා අපි ලෝකේ විවිධාකාර සමිති සමාගම් පිටවගෙන පවුල පටන් ගත්තාන් පස්සේ ඒ කියන්නේ එකම පවුලක් කියන සංස්ථාව පටන් ගත්තට පස්සේ ඒකෙන් අතුවිත විහිදිලා කුල પરම්පරා ಜಾති ආගම් ආදි වශයෙන් බෙදි බෙදි යනවා මේ සෑම බෙදි ඉතිරි පැතිරිගේ හැම දෙයක්ම සමාජශීලී ධර්ම වලට බවට සදාචාර ධර්ම බවට සංස්කෘතික ලක්ෂණ සහිත දේවල් බවට ආචාර ධර්ම පවත්තන ස්ථාන බවටපත් වෙලා ඒව බොහොම සම්මුතියේ ශ්‍රේෂ්ඨතම බවටපත් වෙනවා. සම්මුතියේ ශ්‍රේෂ්ඨ වෙන්නේ බොහෝ පිරිසක් අතර බොහෝ ජනප්‍රියව බොහෝම හොඳට කුල චාරිත්‍ර පවත්වමින් චාරිත්‍රවාදිත්ව පවත්වමින් ජීවත් වීම පැවැත්ම සඳහා සංසාරේ සඳහා අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ සමිති සමාගම් පිහිටුවා ගැනීම මනුෂ්‍ය හිතාචාරයේ පසු කාලින තුන නිසා මනුෂයාට සමාජශීලී සතෙක් කියලායි කියන්නේ. එහෙම ජීවත් වෙන සත්ත්ව කොටස් ලෝකේ ඉන්නවා. තනිය ජීවත් වෙන සත්ත්ව කොටසක් තියෙනවා. ඒ සාමූහික වශයෙන් ජීවත් වීම සත්වයෝ බොහෝ විට ඒ සනුවරේ අරසා කරගන්නත් සාමූහිකව ආරසක ප්‍රශ්න වලට උත්තර දෙන්නත් කටයුතු කිරීම මේ පරිණාමයේදී සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් ඒකට හරස් කැපීමක් වගේ තමයි මෙවැනි සදාචාර, මෙවැනි සමාජශීලී, මෙවැනි සම්මුති පොදු මති අතරම ඒකට හරහ යන ධර්මයක් තමයි බුදුචානන්සේ දේශනා කරන මේ එකලා ජීවිතේ ඒකෝදි භාවය. ඒකෝදි භාරතයට එකලා වෙන එක තනිව ජීවත් වෙන එක ඒකට බුදුහාමුදුරුවෝ කග්ගවිශාන සූත්‍රයේ බොහෝම හොඳ අවස්ථාවක් අරගෙන තියෙනවා කාට කාටත් ඒක තේරුම් කරලා දෙන්න. නමුත් ඒක පසු කාලීනව මොකද්ද වෙනසකට ලක් වෙලා තියෙනවා. මේක බුදුරජාන් වහන්සේ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී හතරවණක් පිරිසට පොදුවේ දේශනා කරපු එකක් නෙවෙයි. ඒක මේ පතේ බුදු භාවයේ සඳ භාවයේ සඳහා භාවනා කරන බෝසතාණන් වහන්සේලාට දේශනා කරපු එකක් කියන අර්ථකතනෙට පසු කාලීන වැටලා තියෙනවා. නැත්නම් පසු කාලීනද ඇත්තටම ඒකද ඇත්ත කියන්න අපි දන්නේ නැහැ. මේ පසේ බුදුරජාණන් වහන්සේලාට නැත්නම් පසේ බුද්ධත්වයේ පුරණ බෝසතාණන් වහන්සේලාගේ චර්යාවක් කියලා මේක අඩු කරලා තියෙනවා. රහත් වෙන්න මෙහෙම වෙන්න ඕනේ නෑ සම්මා සම්බුදු වෙන්න මෙහෙම ඕනේ නෑ මොකද රහත් භාවය සම්මා සම්බුද්ධත්වය පිරිසක් එක්ක කරන්න පුළුවන් පසේ පුත්‍ර ජානන් වහන්සේ තනි වෙලයි එකටවයි ගත කරන නිසා උන්වහන්සේලා පාරමිතා පුරන කාලේ වෙච්ච සිද්ධි රාශියක් නිදාස් නිදාන කතාවට ගෙන හරපාමින් ඒ අටුවා යුගයේදී මේක තනි කරම පසේ පුත්‍ර ජානන් වහන්සේලාට හේතු කළා තියෙනවා ඒ නිසා විවේචනයක් ඕනනම් කරන්න පුළුවන් මේ සූත්‍ර වලට බුද්ධ ආගම කැමති නැහැ. බුද්ධ ආගම මේ සූත්‍ර කොන් කරලා තියෙනවා. කොන් කරලා බුද්ධ ආගමේ කියන්නේ සියල්ලම එකතු වෙලා ගිහිල්ලා බෝධි පූජාට ගිහිල්ලා ගාහන්ට අර ගහන කොඩි අරගෙන වටේ කැරකෙන වැඩවලට මේ සූත්‍රයෙන් පොඩ්ඩක් කෙනේ. ඉතින් ඒක නිසා හුඟ දෙනෙක් මේ සූත්‍ර මෙහෙම සූත්‍ර තියෙන බව දන්නෙත් නැහැ සූත්‍ර පිටකේ. දැනගත්තත් හිතනවා මේක මේ පොදු සමගියට බාධාවක්. මේක තනියම නිවන් දකින්න කරන වැඩක්. ආත්මార్థකාමයක් පෞද්ගලිකත්වයක් දිනු කරන දෙයක් සමාජ ධර්ම වලට විරුද්ධ යන දෙකක් ආචාර ධර්ම ඉක්මවලා ගිය එකක් ආචාර ධර්ම පහත් කළ සැලකීමක් ආදී වශයෙන් ගොඩාක් මත හේතු වෙන්න ඇති කියලා හිතනවා මේක මේ පසේ පුතුල ජානන් වහන්සේලාට පමණක් සීමා කරලා හේතු කරපේක. නමුත් අපි ඒක විවෘතව තියාගෙන අපි බලමු ඒ අටුවාවේ තියෙන අදහසත් තේරවාදී මූලික පිළිගැනීම තියෙන නැත්තඳ පිළිගන්න ඉඩ තියලා සාමාන්‍යයෙන් ඒ ගාතාවලි මොකද්ද කියවෙන්නේ කියලා කියලා බලනකොට හැම කෙනෙකුටම ප්‍රතිතද කරගන්න කරුණු තියෙනවා. හැම කෙනෙකුටම මේ ඉන්නවට වඩා මේ තව තවත් හුදේකලා වෙලා තව තමත් විස්්‍රාම වෙලා තව තමත් තව තවත් විවේක වෙලා ඒ අනුව මේ හුදේකලාව මේ විස්්‍රාමයේ මේ විවේකයේ අනුව ආතතියෙන් තොරව අසහනෙන් තොරව දැවිලි තැවිලි වලින් තොරව ඉන්න පුළුවන් කියලා සාමාන්‍ය බුද්ධියක් මේ සූත්‍ර කැමැති ඇත්තෝ කැමැති වෙනවා. ඉතින් ඒක අකමැති ඇත්තෝ සමාජශීලී වෙලා පෞල් ජීවිත ගත කරමින් සමිති සමාගම් පිහිටුවාගෙන නිලතල බෙදාගෙන දේශපාලනය කරමින් රණ්ඩු සරුවල් කරමින් ආතතිය සහිතව අසහනය සහිතව දැවිලි තැවිලි සහිතව ජීවත් වෙනවා. ඒ දෙගොල්ලටම සමාන අයිතිවාසිකමක් තියෙනවා. තමන් බෙදාගත්ත දේ තමයි තමන් කන්නේ. හැබැයි මේකෙන් පේන්න තියෙනවා අවශ්‍ය නම් මේසේ විවේකේ තියෙනවා. අවශ්‍ය නම් මේ මේසේ හුදකලාව තියෙනවා. අවශ්‍ය නම් මේ මේසේ විස්රාමයේ තියෙනවා. ඉතින් අපි බෙදා ගන්න කැමති නෑ. අපි බෙදා ගන්නේ සමාජශීලීත්වය ආචාර ධර්ම. ඉතින් ඊට පස්සේ අපිට ඒ හරහා එන ආතතිය අපිට ඒ හරහා එන පීඩාව මානසික අසහනය නැතුව බැරිදයක්. ඉතින් ඒ නිසා කවුරු හරි හිතනවනම් සමාජශීලී ජීවිතයක් ගත කරන ගමන් අසහනෙන් තොර ජීවත් වෙන්න පුළුවන් කියලා ඒ නිසා ඉබ්බෙන් පියාට බලාපොරොත්තු වෙන වැඩක්. ආවේගෙන් අං බලාපොරොත්තු වෙන වැඩක්. ඒක නිසා තේරුම් අරගන්න ඕනේ අපි තෝරාගන්න ජීවන රටාවට හැටියටයි අපිට ඒ අසහන පැකට් එක හම්බ වෙන්නේ. අපි දැන් තෝරාගෙන තියෙන්නේ කවුරුත් කියපු නිසා නෙවෙයි තම තමන් තෝරාගෙන තියෙන්නේ. ඇත්තටම මම කියන්නේ අපිට 100%ක් තේරීමේ අයිතිවාසිකම තියෙනවා කියලා. දීර්ඝ කාලයක් තියෙන නිසා අපිට ඕන දෙයකට යන්න පුළුවන්. නමුත් අපි දැනට කරලා තියෙන්නේ මේක තමයි මගේ දක්ෂකම් පෙන්වන්න පුළුවන් තැන මට වැඩ පෙන්වන්න පුළුවන් තැන කියලා අපි මොකද්ද රටාවක් තේරුම් ගන්න තියෙන. ඒ රටාවට අනුව තමයි අපිට මේ අසහනේ මේ ආතතිය මේ දැවිලි තැවිලි ලැබලා තියෙන්නේ. ඒ නිසා මේ දැනට තියෙන අසහනය දැනට අපිට දැනෙන ආතතිය දැනට අපිට දැනෙන දැවිලි තැවිලි තමයි මම කියන්නේ. මගේ අත්‍යන්ත ලක්ෂණ ටික තමයි මට මේ නිතර දැනෙන දාහේ. විතර තමන්ට දැනෙන මේ අසහනශීලී ගතිය. ඉතින් ඒක දුරුවන් කරන කටයුතු කරනවා කියලා කියන්නේ මම කවුද කියලා තේරුම් ගන්න කැමති නැහැ කියන එකයි. කාට හරි මම කවුද කියලා තේරුම් ගන්න නම් Taman වෙත පැමිණෙන, Taman කරා පැමිණෙන මේ අසහනයේ අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන බැලුවොත් බොහොම ඉක්මනට තේරුම් ගන්න පුළුවන්. මමයා කියන්නේ කවුද? ඒක කවදාකවත් මේ මල් මාලකින්වත්, ලාභකින්වත්, සත්කාරකින්වත් නෙවෙයි. ඇත්තටම පෙන්වන්නේ Taman වෙත පැමිණෙන අසහනය. ඉතින් අපි හිතනවා මේ අසහනෙ දෙන්නේ අල්ලපු gedර කෙනා. එහෙම නැත්නම් කවුරු හරි ඕනියම් කරලා එහෙම නැත්නම් මේ නරක ග්‍රහ දෝෂයක් මොනවා හරි කරලා ආත්මවාදයට දාන්න හදනවා. ඒ විතරක් නෙමෙයි ਸਰවචනංශ කියනවා මේකට තමන්ම කියන ආත්මවාදයට දාන්නත් හොඳ නැහැ. මේ හේතුඵල ධර්මික වෙන එකක් බොහෝ කාලයක් වෙත බලා සිටීමෙන් බොහෝ කාලයක් බුදුහාමුදුරුවෝ පෙන්වන මේ න්‍යායට අනුව බලනකොට තේරෙනවා මේ වෙත පැමිණෙන වෙහෙස වෙත පැමිණෙන දුක ඊළඟට ගන්න එක. ඒකෙන්මයි මම කවුද කියලා තේරුම් ගන්න පුළුවන් නේ සක්කාය දිට්ඨි කියලා මොකද්ද තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේක කොතනදී තමන් ඉල්ලා අඬා හොගෑවේ කියන එකත් තේරෙනවා දැනටත් ඒ තමා කියලා තමන්ගේ රුචි අරුචිකම් කියලා පෞරුෂත්ව කියලා රකින්නෙත් ওই ටික වයි ඒ අපිට අනාගත දීර්ඝ සංසාරයක් දුක් ලැබෙනවා දීර්ඝ සංසාරයක් අසහනය ලැබෙනවා චිත්ත පීඩා ලැබෙනවා මේ අල්ලගෙන තියෙන පොඩි අල්ලගෙන ඉන්න තාක්කල් ඒක සමාජික වශයෙන් එහෙම නැත්නම් කියනවා නම් ආචාර ධර්ම වශයෙන්ම දුරු කරන්න පුළුවන් විවේක වෙනකොට. ආචාර ධර්ම වශයෙන්ම දුරු කරන්න පුළුවන් උදේකලා වෙනකොට. ආචාර ධර්ම ඔලිම දුරු කරන්න පුළුවන් විශ්‍රාම ගන්නකොට අපි කැමති නැහැ. අපිට ඕන වෙලා තියෙන්නේ මේ සමාජශීලී වෙලා වුණත් අහඩු එළිය තියාගෙන ආලවට්ටම් කරගෙන ඉන්න. ඉතින් ඒකට සමාන සාපේක්ෂව ඒ දුක් ගොඩක් ඒ ඊළඟන ගන්න දුක් ගොඩ අපිට ලැබෙනවා. නමුත් මේ වගේ සූත්‍ර වල පෙන්වනවා යම් කිසි කෙනෙක් විකල්පයක් වශයෙන් කංග වෙනගේ තනියක වගේ තනි වෙන්න, විශ්‍රාම වෙන්න, හුදකලාවෙන් ගත කළොත් ඒ සඳහා ළඟා විය හැකි ක්‍රමසහවිදි මුල් පගතා පද තුනින්ම පෙන්නනවා. කියලා කියන මෙන්න මේ ගුණ ධර්ම ටික රැක්කොත් උඹට තනි වේ සංග වේනගේ තනි අංග වගේ හුදකලා වෙන්න පුළුවන්. නමුත් බණ ඇහුවේ නැත්නම් අපි හිතන්නේ හුදකලා වීම කොන් වීමක් විදියට, පැරදිලක් විදියට, අසහනයක් විදියට, අඬු කැඩිච්ච තාලෙට එහෙම නැත්නම් අපි අතපල්ලේ වැටිච්ච තාලෙට ඒ නිසා ඒකට නෙවෙයි මේ සූත්‍රය දේශනා කරන්නේ. මේ සූත්‍රය දේශනා කරන දැනටමත් ඒ හුදේකලාව විවේකය එහෙම නැත්නම් විශ්‍රාමය හොඳයි. ඒතර අසහනිය අඩුයි. එතනින් ගියාම අතහැරීම වැඩි. අන්න ඒ දේ කරගන්නේ කොහොමද කියලා. එහෙම සම්මාදිට්ඨියක් ඇති කරගත්ත එහෙම යෝනිසමංස්කාරයක් ඇති කෙනෙකුට බුදුහාමුදුරු දීලා තියෙන gedara වැඩ ටික මොනවද? මොන වගේ අභ්‍යාස පන්තියක්ද තියන්නේ කියලා අහන කෙනාට මේක බොහෝම ශීඝ්‍රව දීර්ඝව සවිස්තරව එහෙම කෙනාගේ කාලසටහන එහෙම කෙනා කළ යුතු gedara වැඩ ටික අභ්‍යාස ටික මේකේ පෙන්වනවා. ඉතින් ඒ නිසා මේ පැත්තෙන් බලන කෙනෙකුට කරුණු දෙකක් හම්බ වෙනවා. එකක් තමයි මේ වෙනකොටත් හිතාමතාගෙන තියෙන අදිෂ්ඨාන කරගත්ත විදිය විවේකයේ හොඳයි. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා ඒක අගය කරලා තියෙනවා කියන එක එක. දෙක ඒක දැනගත්ත පමණින් ලැබෙන්නේ නැහැ. ඒකට ශිල්පෙත් තියෙනවා. ඒකට ප්‍රතිපදාවක් තියෙනවා. ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය මහා කරුණාවෙන් පුංචි පුංචි කර්ම වලට දාලා ජීවිතේ පුංචි පුංචි කර්ම වලට දාලා සම්බන්ධතාවලට දාලා බුදුරජාණන්සේ පෙන්නලා තියලා තියෙනවා. අනේ මේ පැත්තෙන් සම්පූර්ණ gedara වැඩ ලයිස්තුවක්, අභ්‍යාස ලයිස්තුවක් මේ සූත්‍රයේ හම්බ වෙනවා. ඉතින් යම් ප්‍රමාණයකට ඒ විවේකයේ උදකලාව බලාපොරොත්තුව යම් දුකක් විඳපු කෙනෙකුට Taman නොදන්න කිසි දෙයක් මේකේ නැහැ. දැනටමත් කරලා තියෙන දෙකක්. අපි ਬਾගෙට කාලා නතර කරපු දේවල් අංග සම්පූර්ණව කෙරුවොත් මෙන්න මේ මේ ආනිසංස ටික අපිට ලැබෙනවා. අපිට අද ඒවා නොලැබී තියෙන්නේ අනිකුත් ලෝක ජනතාවත් එක්ක බලනකොට අපි විවිධ නොදන්න කම නිසා නෙවෙයි මෙතන ඉන්න පිළිසත්ත වශයෙන් මේක තේරුම් ගත විදිහ. නමුත් අපි ਬਾගෙටයි කරලා තියෙන දෙකට දෙතාවරවයි කරලා තියෙන්නේ සැකෙන් යුක්තවයි කරලා තියෙන්නේ. ඒ නිසා අපිට පූර්ණ ආනිසංස තොගේ ලැබිලා නැහැ. ඒ නිසා අපිට සැකයක් තාම තියෙනවා. ඇයි මේ තරම් අපි ගීගේ අතහැරලා ඉඳද්දිත් අබිනිෂ්ක්‍මණය කරලා තියෙද්දිත් අපට මේ දුක් එන්නේ අනික් අයට වගේම කියලා සැකයක් එන්න පුළුවන් ඒ නිසා බුදුහාමුදුරෝ ප්‍රායෝගිකව කාරණාව කාරණාව එක එක වෙන් කරලා දැඩලයිස්තුවක් අභ්‍යාසලයිස්තුවක් විදිහට පෙන්වනවා. ඉතින් මේ හඳුනාගීමෙන් පස්සේ අපි මේ සූත්‍රය විශේෂයෙන් මේ ගාථා විදිහට කරගත්තොත් සබ්බේසු භූතේසු පහ නිදාය දණ්ඩා මේ ලෝකයේ තියෙන සියලු සත්‍යයන් කෙරෙහි දඬුවම් කිරීම බහා තබන්නේ කියලා තියෙනවා. කිසිම කෙනෙකුට තව කෙනෙකුට දඬුවම් කරන්න කිසි කෙනෙකුට කව කෙනෙකුට බාධා කරන මොනම අයිතියක්වත් මොනම තාලෙන්වත් බුද්ධ ධර්මයේ තියලා නැහැ. තව කෙනෙක් ඇවිලා ඉල්ලා හිටියේ නැත්තම්. ඒ නිසා සබ්බේතු භූ සබ්බේසු භූතේසු නිදාය දණ්ඩා. ඉතින් අපි යම් වෙලාවක සෙන්කෝලේ අතර ගත්තොත්, කඩුව අතර ගත්තොත්, අනුපිළිව අනුපිළිව විනිශ්චය කරන්න ගත්තොත් අනිවාර්යයෙන්ම විනිශ්චයකට ලක් වෙනවා. අපි යම්තාක් බය බොයි කියාගෙන කාට සමාන අයිතිවාසිකමක් ලෝකේ තියෙනවා. ඒ නිසා ඇහුවොත් කාරණාවක් කියලා දෙනවා. ඇහුවොත් Tamange මත හෙලි කරනවා මිස ඒක ඉස්සර කරගෙන කෑකොස් සංගහගෙන අනුන් පිළිබඳව විනිශ්චයකට යෑම. විශේෂම දඬුවමට යෑම බුදු දානදී තාමත්ම පිළිකුල් කළා කියලා. පිටාමත්ම පිළිකුල් කළා තියෙනවා. ඒක ওই කලහ විවාද සූත්‍රය වගේ වයිදී මුළු මේ ඒ සූත්‍ර නිපාතමයි තියෙන්නේ. මේ ලෝකේ තියෙන මේ යුද්ධ මේ ලෝකේ තියෙන මේ තා විශාල ජඩකම් සේරම අරගෙන තියෙන්නේ කෙනෙක් තව කෙනෙක් පිළිබඳව විනිශ්චය කරන්න යන්නේ. අපි හිතන එක අනිවාර්යයෙන්ම වැඩිහිටියෝ බාලයන් වෙනුවෙන් විනිශ්චය කළ යුතුයි. දෙමාපියෝ දරුවන් වෙනුවෙන් විනිශ්චය කළ යුතුයි. දොස්තරලා ලිට්ටු පිළිබඳව විනිශ්චය කළ යුතුයි. විනිශ්චයකාරවරු චූදිත චෝදිත පක්ෂයට විනිශ්චය කළ යුතුයි. රාජ්‍යරෝ රටවැසියන්ට චෝදන විනිශ්චය කළ යුතුයි. උන්වකට තමයි අපායේ ඉන්නේ. ඔන්න විනිශ්චය බාරගත්ත කට්ටිය තමයි අඩියටම ගිහිල්ලා ඉන්න දැනට. ඒක නිසා අපිට ඉහළම තැනට යන්න ඕන විනිශ්චය අතින් අපයි පල්ලෙහාම තට්ටුවට යන්න පුළුවන්. හැබැයි ඉඳලා ඇවිල්ලා තියෙන නිසා එච්චර අලුත් දෙයක්වත් නැහැ. එතනමයි ඉඳලා ඇවිල්ලා තියෙන දැන් ආයෙත් යන්නේ ස්කෝලර්ෂිප් එකට මේක ලෑස්ති වෙන එකයි මේ කරන්නේ. ඒක නිසා සෑම ආගමික පොතකම විනිශ්චය කරලා තියෙනවා තව කෙනෙක් විනිශ්චය කරන්න එපයි. බයිබලයේ තියෙනවා උඹ තව කෙනෙක් විනිශ්චය කරුවොත් යක්ෂයා උඹ විනිශ්චය කරනවා කියලා. උඹලා කොහොම දෙයනාංශේ මාපු මැවුම් කාර්යෝ නිර්මාණ ඒ නිර්මාණට විනිශ්චය ශක්තියක් නැහැ. කිසිම තැත්ත නැහැ. තියෙන සියලුම විනිශ්චය ශක්තිය තියෙන සර්වබලධාරී දිව්‍යනාංශය ඇති. ඒක නිසා සර්වබලධාරී දිව්‍යනාංශයේ කිසිම කෙනෙකුට කිසිම කෙනෙක් විනිශ්චය කරන්න අවසරක් දීලා නැහැ. මේ පසු කාලිනේ ඇතිවෙච්ච මේ පූජක පක්ෂයේ විසින් ඒක ප්‍රයෝගයෙන් ඒ සුද්ධ ලියවිල්ල වෙනස් කරලා තමයි විනිශ්චය අතර ගත්තා. ඉතින් ඒක ඒකට හේතුනේ ඒ සුද්ධ ලියවිල්ල ලියනේ සාන්තු මූලික සාන්තුවරු අපොස්තලවරුපත් කරා. මේක ඉදිරියට පාත් වෙනනම් මේ මේ කට්ටියපත් කරන. ඉතින් මේ මිනිස්සු කෙරුවේ සෙන්කෝලේ අතර ගත්තා. ඒගොල්ලේ කඩුව අතර ගත්තා. එහෙනම් අනික් කට්ටිය විනිශ්චය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ પરම්පරාව තමයි පල්ලිය කියලා කියන්නේ, කෝවිල කියලා කියන්නේ, පන්දල කියලා කියන්නේ ඔක්කොම වදකාගාර. ඒ වදකාගාරට ගෙනියලා දඩුවම් විනිශ්චය කරනවා. හරියට ඒගොල්ලන්ට දෙයන්හන්සේ මේ වරයක් දීලා තියෙනවා වගේ. නමුත් ඇත්ත වශයෙන්ම කිසිම කෙනෙකුට දේවැද හිල්ලේ නැහැ. දේවැදීල තියෙන සුවිශේෂත්වය තමයි සියලු විනිශ්චය කිරීමේ හැකියාව දීලා තියෙන්නේ ධර්මබලධාරී දෙවියන් වහන්සේට. හැබැයි පසු කාලින කට්ටිය ඒක පොඩ්ඩක් ව්‍යාකරණ වෙනස් කරගත්ත නෑ නෑ. අපිටත් කියලා තියෙනවා අපි පූජකයෝ ධර්මබලධාරී දෙවියන් නියෝජනය කරන කට්ටිය. ඒ නිසා අපිටත් පොඩ්ඩක් කඩුව අතර දීලා තිනවා අපි වනවනවායි කියලා. පන්සලේ ආමුදුත් මේක බාරගත්තා. ඒ ගත්තේ කර්මේශා කර්මඵලයේ කියන කඩුව අතට අරගෙන. හා මෙහෙම කරන්න බෑ. කෙරුවොත් උඹලට මෙහෙම වෙනවයි කියලා අර ඉතින් දාය කීයක් අර කවිතම්පත් කරලා හම්බ කරන මිනිසුන්ට මේ මුගුරක් පෙන්නලා, සෙන්කෝලයක් පෙන්නලා මිනිසු බය කරලා ඒ කරගෙන ගිය වැඩේ වෙනසක් නැතුව කෙරෙනවා. නමුත් කෙනෙකුට ඕන නම් පුළුවන් ඒ පූජක පූජ්‍ය පක්ෂය හරහත් යන්න. නමුත් ඒ කිසිම ඒජන්තවරයෙකුට ගෙවන්න ඕන කමක් නැහැ. තමන් පොත බලලා කියන්න ගියොත් තේරෙනවා මේ හැම කෙනෙක්ම ওই පොත් කියවන්න එපා ඌව හොඳ නෑ අපි කින්දේ ආපල්ලයි කියලා මේ සංග්‍රහ ග්‍රන්ථ වලට අපි යොමු කරවන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය අධිකාරිය තියාගන්න ඕනේ. බයිබලේ එක නිකායක් තියෙනවා කියවන්න තහන. කියවුවොත් එහෙම ඒ නිකායෙන් අයින් කරනවා. ඒක පූජ්‍ය පක්ෂ පූජ්‍ය පක්ෂ පූජක පක්ෂ විතරයි තියෙන්නේ. ඒගොල්ල කින්දේ අහන්න ඕනේ. ඉතින් ගාමේ Hindu නිකායේ Hindu බ්‍රහ්මනාගම කියලා ඉතින් ඒක Hindu කෙනෙකුට වැඩිය බ්‍රහ්මනාගමේ මන්ත්‍ර කියවන්න පුළුවන්නේ බ්‍රාහ්මණයන්ට පමණයි මන්ත්‍රයක් ශුද්‍රයේ කනට ඇහුනොත් කන උගුල දාන්න ඕනේ. ශුද්‍රයේ ශුද්‍රයේක් ඒ කියන්නේ වාසලයේ 16ක් මන්ත්‍රයක් කිව්වොත් දිව කපන්න ඕනේ. ඒ ඔක්කොම සුද්ධ අයිතිවාසිකම් තියෙන ඒගොල්ලන්ට විතරයි. ඉතින් ඒ වගේ ඒ සුද්ධ ලියවිල්ල ඈතර කරලා තියෙනවා. මොකද ඒක කියවන්න පුළුවන් වෙන්නේ දෙයයන් ආශ්‍රය විසින් පත් කරන ලද නියෝජිතය විතරයි. ඒ ඒ ඒ ඒ ඒ මෝල් වහන්සලා තමන් විසින්මපත් වෙච්ච කට්ටිය. පත් වෙලා ඒක කියාගෙන සුද්ධ ලියවිල්ල කිල්ල ගහගෙන අනික අර පොත කියනවා. ඉතින් ඒ වැඩේම වුණා බුද්ධ ජාන්තිට ඉස්සර වෙලා නිකන් කතාවක් දාගලා තිබුණා බෞද්ධයන් අතර යම් කිසි කෙනෙක් භාවනා කරන්න ඕන නම් ත්‍රිපිටකය දැනගෙන තියෙන්න ඕනේ. ඒ නිසා ගිහින් ත්‍රිපිටකය දැනගන්න තියා ගියන්න ඒ දවස්වල තිබුණා හාල් පොත කියව ගන්න වෙලාවක් නැහැ. ඒ දවස්වල දුන්න අපි අපි කොල යන කාලේ මේ කුළුබඩු වලට සම්පකාරේ කොලයක්. උමල්කට අවුන්ස දෙකයි, කොත්තමල්ලි 100යි. ඒ කොලේ පැදුරක් තරම් ලොකුයි. දිග පොලිමක ඉන්නෝනේ ඒකෙල්ල තමයි වාඩි වෙන්නේ. ඒකවත් කියව ගන්න බැරි ගිහියෙකුට ත්‍රිපිටකය කියව ගන්න බැරි හින්දා ඒක ආම්දුර පැත්තක තියලා. කොබ්බඩ් එක දාලා ධර්ම රත්නය කියලා හඳුන් කුරු තියලා පත්තු කරලා වැඳලා ඔය ජාතක සංග්‍රහ ග්‍රන්ථ පොතක් දෙක තුනක් කරන බෝධි පූජා පවත්වන්න පටන් ගත්තා. නමුත් සමීක්ෂණයක් කරපු බටහිර ජාතිකයෙක් 1956 සිට 2006 වර්ෂයේ දක්වා අවුරුදු 50 ඇතුළත ලංකාවේ සිදුවෙච්ච ප්‍රධානම වෙනස්කම් පහක් තෝරගෙන තියෙන එකක් තමයි ලංකාවේ ගිහියා ත්‍රිපිටකය කියවන්න පටන් ගත්තා. කෙලින්ම බුද්ධ ජයන්ති පොත කියවන්න පටන් ගත්තා. කියවලා පටන් ගත්තට පස්සේ තේරුණා මේක ඕන කෙනෙකුට කරත හැකි පොඩි අමාරුකමක් තියෙනවා. ඒකට පාවිච්චි කර තියෙන වචන ටිකක් අමාරුයි. නමුත් පැවිද්ද කියලා විශේෂයක් නැහැ. අද වැඩියෙන්ම ත්‍රිපිටකය දන්නේ ගිහියෝ. මොකද පැවිද්දෝ මේ එක එක යන්ත්‍රවන්තර පොතුයි, ඇස්සද කම් පොතුයි, නීති පොතුයි කියවනවා මිසක් ආ ඒගොල්ලෝ ත්‍රිපිටකය කියවන්නේ නැහැ. නමුත් ගිහියන් ඕනේ තරම් අද ත්‍රිපිටකය ලබා ගන්න පුළුවන්. CDs වල තියෙනවා, computers වල තියෙනවා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් තියෙනවා, සිංහලෙන් තියෙනවා, පාලියෙන් තියෙනවා, සංස්කෘතෙන් තියෙනවා, භාෂා හත අටකින් තියෙනවා. ඒ නිසා ගිහියන් අතරත් මේ ගියන්ට සන්තෝෂෙත් නැති මේ අපිටයි ස්වාමීන් වහන්සේ මේ මල් මාලේ පළඳන් හදන කියලා. ඔයගොල්ලෝ දන්නේ නැති උනට අද වැඩියෙන්ම ත්‍රිපිටකය කියන්නේ මුස්ලිම් මිනිස්සු. කවුරුවක්වත් දන්නේ නැහැ. අද සම්පූර්ණ භාෂාව පිළිබඳ පාලි ව්‍යාකරණයත් ත්‍රිපිටකයේ අන්තිම ගැඹුරු කොටසත් අටුවාවත් හොඳට කියවන්නේ මුස්ලිම් මිනිසයා. ওই මිනිසා හිතානේ දැවිල්ලලා ඕගොල්ලන්ට පෙනී හිටින්නේ ලෙබ්බ කෙනෙක් විදියට නෙමෙයි කර්මස්ථානාචාර්යවරයෙක් විදියටයි. ඒතකොට ඕගොල්ලෝ සැලූට් ගහන්නේ තම්බියෙකුටයි. එතකොට ওই තම්බි මිනිසා අපිට ಜಾති යටපත් කරන්න වෙන දෙයක් කරන්න ඕන කවන්නේ නැහැ. මේ මිනිස්සු ඒකට දැන් පදන වෙලා ඉවරයි. ඊසර තමයි මේ මිනිස්සු බෝතල් වික්කේ යකඩ පාරණේ වේකතු කෙරුවේ දැන් නැහැ. දැන් ඒගොල්ලෝ දිගටම අපේ කට්ටිය කියනවා අපිට ඒක කරගන්න වෙලාවක් නැහැ. අපිට ගොඩාක් වැඩ තියෙනවා. ඉතින් ඒක හාමුදුර කොහොමඩක්වත් එකෙන් අයින් වෙලා ඉවරයි. ගියොත් අයින් වෙලා ඉවරයි. දැන් ඉස්සරහට අපිට දේශන වලට අහුන් කන්න දෙනවා නම් වෙන්න දෙන්නේ ඒ මනුස්සෙන්. හැබැයි ඒ මනුස්සෙන්ගේ හොඳක් තියෙනවා. ඊපස්සේ කවදාකවත් ත්‍රිපිටක නිග්‍රහ කරන්නේ කවදාකවත් නැහැ. මොකද මේ මිනිස්සු හොඳටම දන්නවා. ඒගොල්ලෝ ගා සදාචාර පද්ධතියක් ගැන කතා කරුවාට මේ වගේ හර පද්ධතියක් නැහැ. ඒ නිසා මේ මිනිස්සෙක් මේ කියනකොට බුදුහාමරන්ට අපි හිතනට වැඩිය වඳිනවා. මොකද අපි මේ මිනිස්සුන්ට ගහනකොට එමෙස් දන්න මේ බුදුහාමුදුර කියලා දෙයක් කියපු එකක් නෙවෙයි මේ අපිට මේ මිසු ගහන එක බුදුරජාණන්සේ කියලා තින්නේ සබ්බේසු භූතේසු නිදාය දණ්ඩා. කිසිම සත් ප්‍රාණියෙකුට දඬුවම් කරන්න එපයි කියලා බුදුහාමුදුර කටහරලා තියෙන්නේ. දැන් බෞද්ධයෝ නායකයෝ ඒ මුස්ලිම් ජාතිකයන්, කතෝලික ජාතිකයන්ට අන්‍ය අන්‍ය ජාතිකයන්ට ගහන්න පටන් ගන්නවා. ගහනවා කියන මොකටද? බුද්ධ ආගම අරසා කරා. ත්‍රිපිටකේ අරසා කරා. මේ අපිට ලැබිලා තියෙන උරුමය ආරසා කරන්න කියලා. ඉතින් ඒකට වෙන්නේ මොකද්ද? රෙදි නැහැ. රෙදි නැති වැඩක් යන්නේ. ඉතින් ඒකට අපේ කිරිය පොම්බගෙන කෑ ගහන බෞද්ධයෝ මං වගේ කෙනෙක් එක තරහ වෙන්න ඉඩ තියෙනවා. අපි මේ බෞද්ධයන්ගේ කුඳුයට පෙළ කිට්ටු කරන්න හදනවා. කොඳුයට නැති සත්තු බාටපත් කරන්න හදනවා. ගහද්දි ගහද්දි කරබනින්නද කියන්නේ කියලා. ඒ ගහද්දි ගහද්දි කරබනින්න එක නෙවෙයි. තමයි විවේක වෙන්න. විවේක වෙලා වැඩ පාඩම් පන්ති රාශියක් තියෙනවා බුදුහාමරගේ දීපු ගෙදර වැඩ. ඒ ටික කරනවා මිස මේ සියලු සත්‍යයන් කෙරෙහි දඬුවම් නියම කරන ගතියක් ඒ සෙන්කෝලේ අතර දෙන ගතියක් අනුන්ට බෙදෙන හැන්ද අතර ගන්න ගතියක් කඩුව කොපුවෙන් ගන්න අතර ගන්න ගතියක් බුදුහාමුදුරු දේශනා කළා නැහැ. ඒක නිසා ඒක තේරුම් ගන්න අමාරුයි. ඒ මොකද හේතුව අපිට සාමාන්‍යයෙන් ඔය මුස්ලිම් මිනිසෙක් සහ බෞද්ධයෙක් අතර වගේ විශාල જાතින් වශයෙන් ගන්නකොට අපි හිතනවා ඔව් අපි යතිනම් බේරිලා ඉන්නේ කියලා. නමුත් අපි හැමදාම උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිට එන හැම අසහනයක්ම ඇවිල්ලා තියෙන්නේ අනුගණියෙන් විනිශ්චය කරන්න කියලා. මම දැන් මෙතන කියන කිසිම චිත්තක්ෂණයක අසහනෙ නැහැ. මම නෙවෙයි අපි කියපු ගමන් අසහනෙ මෙතන නෙවෙයි මේ ලංකාව බෞද්ධ රට අපේ ගම අපේ පන්සල කියලා තැනක් අල්ලපු ගම ආත තියෙනවා. ඒ වගේම දැන් නෙවෙයි අතීත අපිට ශ්‍රී විභූතියක් තුන මේක අපි රැක ගන්න ඕනේ අනාගතේ අපිට කරදර තියෙනවා අපි රැක ගන්න ඕනේ නැත්නම් බුද්ධ ධර්ම තමයි අද ලෝකේ විශේෂයෙන්ම පැතිරෙන ආගම ඒ නිසා අපි මේක රැක ගන්න ඕනේ කියලා අපි කාලාත්‍රයට වැටිච්ච ගම අසහනිය. ඒ නිසා මේ සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං කියලා අතක් පිට අතක් තියන බුදියන් ඉන්න කියලා නෙවෙයි කියන්නේ බුදුන් සඳහන් කරන්නේ මේ මම දැන් මෙතන ආදී වශයෙන් බණ භාවනා කරන කෙනෙකුයි අනික් සත්‍යයන් පිළිබඳ විනිශ්චය කරන එකයි කියලා කියන්නේ සම්පූර්ණ අන්ත දෙකක්. අරක කරනවා නම් මේක කරන්න බෑ මේක කරනවා නම් අරක කරන්න බෑ. ඒ නිසා ඒක බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ප්‍රඥාව සහ සීලය අතර තියෙන සම්බන්ධකම. සීලයක් තියෙන මනුස්සයාට විතරයි ප්‍රඥාවක් තියෙන්නේ ප්‍රඥාවක් තියෙන කෙනාට විතරයි සීලයක් තියෙන්නේ යම් කිසි කෙනෙකුට සීලයක් නැත්නම් එර කද්දාකත් ප්‍රඥාවේ මුල නැහැ. ප්‍රඥාවේ මුල සිඳිලා තියෙන්නේ. යම් කිසි කෙනෙකුට ප්‍රඥාවක් තියෙනවා නම් ඒ මනුස්සයා සීලේ රකින්න සීලේ මුල තියෙනවා. ඒක නිසා ප්‍රඥාව සහ සීලේ පටලවාගත්ත මනුස්සයාට බුදුන් සරණ යන්න අමාරුයි. ඉතින් ඒ නිසා අපේ වැඩපිළිවෙලේ මේ මොහොතේ Taman ඉන්නේ ඉරියව්වේ කල යුත්තකුත් මේක සඳහන් කරනවා. මේ සූත්‍රය එක නම් එහෙම මෙතන ලියවිලා නැහැ. නමුත් මේක තියෙන සූත්‍ර පිටකයේනේ. සූත්‍ර පිටකයේමනේ සතිපට්ඨාන සූත්‍රය තියෙන. ඒකමනේ ආනපන සති සූත්‍රය තියෙන, කායගත සති සූත්‍රය තියෙන. ඒ වගේ තියෙනවා. මේකෙදී තියෙනවා නොකල යුත්තක්. මේ දේ කරනවා නම් අරව කරන්න වෙලාවකුත් නැහැ. අරව කරන්න හිතේ විකකතාවයක් එන්නේ නැහැ. ඒ නිසා හිතේ එකඟතාවයක් එන්නේ නැති හැම වෙලාවකම කාගර දෙකට ඇඟිලි ගන්න. අසහනයක් හිතට එන හැම වෙලාවකම බුදුහාමුදුරුවෝ අනුකම්පාවෙන් කියපු නොකල යුතුයි කියපු අනුන්ගේ දෙයකට ඇඟිලි ගහපු ගමන් එතනම අසහන එතනම ආතතිය දැවිලි තැවිලි ඒකල් වෙලා අපි කියනවා ඉතින් කොහොමද අපි මේ බණ භාවනා කරන්න ආවම අපේ හිතෙන් දැවිලි දැවිලි අයින් කරන්නේ කොහෙන්ද මේව අයින් කරන්න පුළුවන් වෙන්නේ කියලා. මේ වෙලාවේදී අපිට දැවිලි තැවිලි අයින් කරන්න බැරි වෙයි. නමුත් සුත්තමේ වශයෙන් දැනගන්න පුළුවන් වෙයි. බහුසුත කෙනෙක් වශයෙන් දැනගන්න පුළුවන් මේකට හේතුව මං විසින් ඇති කරගෙන තියෙන වැරදි දෘෂ්ටිය. මං විසින් ඇති කරගෙන තියෙන වැරදි යෝ මානසිකාරය ආයුෂ මානසිකාරය ඉතින් අඩු ගන්න දැන් තීන්දු කෙරුවොත් මේ භාවනා කරන කෙනෙක් වශයෙන් මේ අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගහන්න යන්න එපා ආරාධනාවක් නැත්තම් දැඩි අසහනයක් නැත්තම් එන්නේ ඒ ආචාර ධර්ම පැත්තෙන් හැසිරීමක් වෙනසක් ඇති නොකර හිතේ කලසක් ගන්නවා. හැබැයි උත්සාහ කරන එක වටිනවා. උත්සාහ කරන එක වටිනවා. අඩු ගන්න ඒ ගැන සුතුමි ඥාන ලැබෙන එක වටිනවා. ඒක පැත්තකටලා බට්ටියක් කාලා කල්පනා කරන්නත් වටිනවා. මේ බුදුහාමුදුරු කියපු විදිහට අනුන්ගේ වැඩවලට ඇඟිලි නොගා හිටියොත් මට පුළුවන් වෙයිද මේට වැඩි භාවනා කරන්න. මට පුළුවන් වෙයිද මේට වැඩි අඩු ගානේ වෙන වචන කියන ටිකක් මං කරන්න. මෙතන පැත්තකට වෙලා නිස්සද්ද තැන්ටලා වාඩි වෙලා ඉන්න පුළුවන් වේද කියලා කල්පනා කරගත්තා. ඉතින් ඒ නිසා කල්පනා කරන්න ඕනේ සබ්බේසු භූතේසු නිදාය දණ්ඩම් කියලා කියන්නේ මේ ජීවිතේටපත් වෙච්ච කිසිම කෙනෙක්, manussත්වයටපත් වෙච්ච කිසිම කෙනෙක් කැමති නෑ අතපල්ලේ වැටෙන්න. කැමති නෑ කාගවත් විසින් විනිශ්චයට ලක් වෙන්න. නමුත් ඒ කෙනා විනිශ්චය කරන්න කැමති වෙනවා. එනිසා විනිශ්චයට ලක් වෙන්න කැමති නැතුව විනිශ්චය කරනවා කියන එක වෙන්නේ ඒ දෙක එකම කාසිය දෙපැත්තට. තමන් විනිශ්චය කරනකොටම තමන් විනිශ්චයට ලක් කරනවා. ඒ නිසා තමන් කැමති නම් ස්වාධීනකම, ස්වෛරී භව, අනුන්ගේ දණ්ඩණයට යටත් නොවි ඉන්න එකයි කරන්න තියෙන්නේ අනුන්ගේ මානසිකත්වයකට අත තියන්න බෑ. ඇහුවොත්, ඉල්ලීමක් කරොත් තමන්ට හිතෙනවනම් ඒකට අත තියන්න මෙන්න මේ පදනමේ මෙන්න මේ ටික මම කරනවා කියන එක කාටවත් විනිවිද පේන විදියට. නැත්නම් සුවිශේෂ අධිකාරියක් අතර ගත්ත ගමන් අපේ අනුන්ගේ පව් වලින් අපි දඬුවම් හිතෙනවා. ඒ නිසා දඬුවම් කිරීම සම්බන්ධයෙන් බුදුරජාණන්සේ විනය පිටකයක් වෙනම දේශනා කළා තියෙනවා. ඒකදී භික්ෂුන් වහන්සේලාට අදාළ උපාසක උපාසිකාට අදාළ විනයාචාරින් වහන්සේලාට අදාළ එනතන් අධිකරණ සංගනායකට අදාළව ලස්සනට පෙන්ලා දීලා තියෙනවා. හැබැයි කියන ඔක්කොට මේක කරන්න බෑ සුදුසු වෙන්න ඕන. ඒක මේ ඡන්දෙන්පත් කරලවත් කවුරුත් විසින් පණවලවත් බෑ. Taman සුදුසෙක් වුණොත් ඔන්න පුළුවන් Tamanට අනුන්ගේ විනිශ්චයක් බාරගන්න ඒකට අවශ්‍ය කරන්නේ අනුන්ගේ විශ්වාසය. අනුන් විසින්පත් කරන්න ඕනේ. ඊට පස්සේ ආ දැනගන්න ඕනේ ඒක කිරීම නිසා මට චිත්ත පීඩා නොවන විදිහට පාවිච්චි කරන්න දන්නේ නැත්නම් ඒ මනුස්සයාට අධිකන සංගනායකම දෙනවයි කියලා කියන්නේ පොලිරෝල් කුප්පියක් දුන්නා වගේ. කරන කරන වැඩෙන් හිත පීඩා ඇති කරගන්න. ඉතින් ඒක නිසා බුදුජානනාංශය හැම කෙනාටම දීලා තියෙන සමාන අයිතිවාසිකම බුදුබණ දන්නවනම් අනුන්ගේ වැඩවලට ඇඟිලි නොගහ සිටීමට අයිතිවාසිකමක් ගන්න පුළුවන්. කියන්න බෑ ඕගොල්ලන්ට පවරන්න පුළුවන්. නමුත් මට නොගන නොගෙන ඉන්න බුදුහාමුදුරුවෝ අවසර දීලා තියෙනවා. මට ඕන නම් ගන්නත් පුළුවන්. අභ්‍යාසයක් විදිහට අරගන්නත් පුළුවන්. ඒ ඒකෙන් මම අවුල් කරගන්න නැත්තම්. ඒකෙන් මම රාග ద్వේෂ මොහ නැත්තම් තණ්හා මාන දිටි කරගන්න නැත්තම් මට අභ්‍යාසයක් විදිහට කරත හැකියි. අන්න ඒ දෙක තේරුම් ගන්න මේ මනුස්ස ලෝකේ ඉතාමත්ම සුළු පිරිසකට විතරයි එපින තියෙන්නේ. ඥානෙ තියෙන්නේ. පෞෂත්වයේ තියෙන්නේ. නමුත් මේ නැති නරුමයෝ තමයි ඒව නැති නරුමයෝ තමයි මේවට කැමති. නරුමයෝ හරිය කැමති තමන් විසින් තමන්පත් කරගන්න නැත්නම් කට්ටියන් ඉල්ල ගන්න මේ අනේ මර දෙන්න ඡන්ද බලේ මම පාවිච්චි කරන්නම් කියලා. නමුත් මේක පෙන්නනවා ඒ විවේකයට කැමති කෙනා, හුදකලාට කැමති කෙනා ඒක දුන්නත් එයා අහන ඇයි මට මේක දෙන්න හේතුව? අපේ ලොකු ස්වාමීන් වහන්සේන කාලේ ලොකු සාංශර දීලා තිබුණා දින්න යෝජනා කළ තිබුණා රාමඤ්ඤනිකායේ උපාධ්‍යාය දනතුල. ඒකට කියන්නේ මේ සම්මානීය උපාධ්‍යායත්වය. මොකද ලොකු සාංශර අවුරුදු 25ක් විතර ගෝල බාල හදාගෙන කවදාකවත් ප්‍රශ්නයක් ඇති කරගන්න දු කැලිටලා ගත කරපු ජීවිත කරන ගෞරවයක් විදියට. ඉතින් ලොකු සාංශෙන් අහලා ලියුමක් කියලා දුණලු අවසරයි ස්වාමීන් වහන්සේ උත්තරීතර අපේ අධිකාරිය තීන්දුව කරා ඒකමතිකව ඔබ වහන්සේට මේ රාමඤ්ඤනිකායේ මේ උපාධ්‍යාය තනතුර දෙන්න එක සම්මාන තනතුරක්. ඒ නිසා අපි අපි එකඟ වුණාට ඔබ වහන්සේගේ කැමැත්ත මේකට අවශ්‍යයි. ඒ නිසා ඔබ වහන්සේ කැමැත්ත අහලයි මේ ලියුමක් කරලා තියෙන්නේ. ලෝකසංස දවස් 3ක් විතර මේ ලියුම තියාන කල්පනා කරලා හිටියලු. ඒක ලියුමක් ලියවලු මට මේ තරම් බරපතල අපරා දඬුවමක් කරන්න මං කළ වැරද්ද මොකක්ද? මම මෙච්චර කාලයක් හැංගිලා වැත්තකටලා හිටපු කෙනා ඇයි මට මෙහෙම දෙයක් කරන්නේ? ඒකල යටින් ලිවලු මම විශාල සභාවකින් දීප විනිශ්චයක් වෙනස් කරොත් මගේ පෞරුෂත්වයට හොඳ නැහැ. මේ සභාවක විනිශ්චය විද්‍යා සභා ගෞරවය තියෙනවා. ඒ නිසා මම මේක පිළිගන්නවා. හැබැයි එක කොන්දේශයක් අත කිසිම උත්සවයකට මට එන්න බෑ. මම ඊට පස්සේ කිසිම උත්සවයකට එන්නේ නැහැ කියලා. ඒ තරම් ඒ සමාජයෙන් එන ගරුණම්බුනාම ශලකිලි දඬුවමක්. ඒක බරපතල වැඩ ඇති සිර දඬුවමක්. අපි එහෙම නෙවෙයි ඊටාන තියෙන අපිට ලොකු හම්බෙන ලොකු ගෞරවයක් විදියට මල් මාල කියලා. වල් මාල නෙව වද මල් මාල. මර දණ්ඩනීම වරකාට වද බෙර ගාගා දාන මල් මාල වගේ. ඒකෙම තමයි අන්තිමට ඇදලා මරන්නේ. ඉතින් ඒක දැනගෙන යෝගාචරය පැවිදි වේවා උපවිදි වේවා තමන්ගේ විවේකී සාදා ගන්න දන්නේ නැත්නම් යාර තමන්ම ඉල්ලලා ලබාගත්ත අවිවේකී බව දීපු කෙනාට බයි. අවිවේකිකම නිකන් හම්බෙන්නේ ඒක අඬලා දිල්ල ගන්න ඕනේ මට අර නිලිය දීපන් අර தત્ත්වේ දීපන් කියලා. දුන්නට ප්‍රශ්න නැහැ, ගත්තට ප්‍රශ්න නැහැ. Taman දක්ෂණ. මොකද ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා ලෝකයා සලකන ක්‍රමයක් මෙවුවා කෙරෙයි. එහෙම නැත්නම් යෝගාවචරය සලකන ක්‍රමයක් අතර විශාල වෙනසක් තියෙනවා. අන්නේ විශාල වෙනස ඇති කරන්නයි බුදුරජාණන්සේ මේ ශාසනයක් පිහිටුවල සාමාන්‍ය හොදි ජනතාව අතර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිවණක් පිරිසක් ඇති කරනවා. ඊට පස්සේ ඒ සිවණක් පිළිසිත ඇතිල් වෙච්ච අයට බුදුන් වහන්සේ වෙනමම කියලා තියෙනවා ඔන්න උඹලා ශාක්‍ය වංශයට අයිති නම් උඹලා මේ බුදුහාමුදුරකෙන් දී ආන්න කැමති නම් මෙන්න මේ මේ වැඩවලින් වෙන් වෙයලා. දැන් සාමාන්‍යයෙන් විනිශ්චකාර পদවියක් හම්බෙන්න විශාල නම්බුවක් ලෝකේ. නමුත් අපායට කිටි මාර්ගය. ඒ නිසා බුදුබණ දන්න කෙනා දැනගන්නවා මේ ඔක්කොම පින්කලත් හරි මේ දේ අල්ලගැනිල්ලේ අපරාධය අනුන්ගේ පව වලින් විඳවනවා. ඒකල අපි ඒක සාධාරණීකරණය කරනවා මේ රට විනයෙන් කතා කරන්නේ, ආගම විනයෙන් කතා කරන්නේ, නිකාය විනයෙන් කතා කරන්නේ, බුද්ධ ආගම විනයෙන් කතා කරන්නේ කියලා සාධාරණීකර කරගන්න හදනවා. නමුත් යම රජුර ඔබට මායින් කරන්නේ නැහැ. යම රජුර මායින් කරන්නේ අනුන්ගේ ජීවිතයකට අත තිබ්බනම් ඒකෙන් ඒ මනුස්සයා අමාරු වැටුණා නම් ගෙවපන්. ඒ නිසා සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං අවිහෙට්ට යං අඤ්‍ය තරම්පිනේසං. තව කෙනෙකුට හිංසා කරන්න එපා. මොනම හේතුවක් නිසා හෝ එයා හිංස කරන්න අපි ඉස්සර වැරදි කාර්යයක් කරන්න ඕනේ. නැතුව බෑ අපිට. එයා වටන්න ඕනේ. සාදාචාර ධර්මණු වටන්න තෝ තෝ තෝ තෝ තෝ මේ මේ වැරදි කරා ඒ නිසා උතන මේ රාජදඩුවන් පමුණන්න වෙනවා කියලා ඉස්සල්ලාම එයා වැරදි කාර්යයක් බාටපයි. ඒකට කියනවා වෙහෙස කිරීම කියලා. කෙනෙකුට හිංස කිරීම. ඒ නිසා මේ වෙහෙස කිරීම තන්නේ කර ප්‍රයෝගයක්. ඒක කියලා තියෙනවා ලෝකයේ ඉන්න මිනිස්සු එකෙක් කල්ලාන උට පිස්සුයි කියලා පිස්සන් කොටුවට දානවා. පිස්සන් කොටුවේ ඉන්න ඔක්කොටම තේරෙනවා මේ එළියේ ඉන්න ඔක්කොටම පිස්සු කියලා. ඔය හැම පිස්සෙක්ම ජීනියස් කෙනෙක්. මොකක් හරි දෙයකට සුවිශේෂී මිනිස්සෙක්. ඒ මනුස්සයාගේ සුවිශේෂී ගතිය නිසා ලෝකයට වෙන්නේ මේ අකාට අං ඇවිල්ලා. ඉතින් ඔක්කොමලා කොටු කරලා ඌ ගිහිලා පිස්සන් කොටු දානවා. පිස්සන් කොටු දැම්මට පස්සේ ඌ මුළු ජීවිතේ පුරාවට මානවයට වෛර කරනවා. ඒ වගේම මරණ දඬුවම නියම කරනවා. මරණ දඬුවම නියම කරන්නේ කොට්ටිය ලෝකයා හිතනවා රටේ නීතිය තියනවනම් ශ්‍රේෂ්ඨාධිකරණ අධිකාරියෙකුට පුළුවන් කියලා. නමුත් මිනිස්සුයෙකුට තව මරණ දඬුවමක් තව කෙනෙකුට දෙන්න අයිතිවාසිකමක් මොනම සාධාරණ නීතියක් අරටවත් කරන්න බෑ. ඒ මනස මොනතරම් අපරාධයක් කරත් ඒ මනස මරන්න ඕනේ කියලා නීතියක් හදාන්න අමනකමක් තියෙන්න ඕන. මෝඩකමක් තියෙන්න ඕන. නැත්තම් ඒකෙන් එන අකුසල කවුද බාරගන්නේ? ඒක නිසා මේ මරණ දඬුවමට නියමෙච්ච මිනිස්සයා දන්නවා මම වැරද්දක් කළා තියෙන එක හරි. ඔය තීන්දුව කරන එකෙක් ඉන්නවද වැරදි නොකරපෙමු. ওই විනිශ්චය සභාවේ ඉන්න අධිකරණ ඇමතිවරයා වෙන්න පුළුවන්. නැත්නම් අධිකරණයේ ඉන්න ශ්‍රේෂ්ඨාධිකරණ වෙන්න පුළුවන්. ඉන්නවද කවුරක්වත් වැරදි නැති කෙනෙක්. ඒගොල්ලෝ වැරදි මම කරපු එක කරපු නැති නිසා ඒගොල්ලෝ සම්මුතියක් ගන්න තියෙනවා මම කරපු වැරද්ද මරණ දඬුවම කරන්න ඕනේ ඌ කරපු වැරද්දට උට ආක්‍රමණකාරකම දෙන්න ඕනේ කියලා. ඔන්න ලෝකේ. ඕක තමයි ලෝකේ කියන්නේ. ඉතින් මේකේ බේරලා ඉන්නවා කියන එක ලේසි නෑ. ඒක දවසක් ඒ මීසමක ඉස්සර කාලේ ගෝල්ගොතා කියන සාන්තුවරය ඇවිල්ලා තියෙනවා කවුරක්වත් දන්නේ නැවම විනිශ්චය නිශ්චලව ඉන්න කෙනෙක් මේ කතෝලික සාන්තුවරේ ඉතින් ආපු වෙලාවේ කවුරක්වත් දන්නේ නැහැ ගෝල්ගොතා පල්ලිය ඇතුළේ ඉන්නවයි කියලා. එයා බණ භාවනා කරන જાති කෙනෙක් වෙන්නේ. නමුත් ඒ ගමේ හිට වෛශ්‍යාවල්ලා නැවිලා මිනිස්සු කණුවක බැඳලා ගල් ගහලා මරන්න ලෑස්තිලු. අර ගෑණි තිත්ත ගුණ හරිපෙන් බයිනවලු. සේරටම තොපි දවල් වරුවේ තමයි මට ගල් ගහන්නේ රැට එන්නේ තොපිම තමයි මයි ළඟට. ඒක ලියලා තොම් මේ සදාචාරයක් ගැන කතා කරනවා. දැන් මම ගල් ගාලා මරන්න ඕන කියලා පොතේ තියෙනවා කියලා කියනවා. කියලා දැන් ගල් ගහද්දී මේ අම්බණ්ඩි කෑ ගහනවා. ඉතින් ඒ පල්ලිය පිටියේ. ඉතින් ගෝල්ගොතා කියන්නේ ඒ කාලේ හැටියට දැන්ටත් සාන්තුලේ වශයෙන් නම් කරපු කෙනෙක්. එළියට ආපු වෙලාවේදී වනකොට මේ ගෝසාට අහනකොට එයා හිටියට දකින්නකොට ඔක්කොම නිස්සද්ද වෙලා තියෙනවා. ඊටසේ ගල් ගහන පන්ති නායකට කතා කරලාවලු මොකද්ද කහණී. ඒකෝට කිව්වලු අනේ සාමි ස්වාමි බලන්නකෝ මේ ගෑන් නිසා කිසිම සදාචාරයක් නැහැ. කරන හරියක් කරන්නේ මේ වේසකම් කරනවා. ඉතින් ඒක නිසා අපි ගල් ගහලා මරනවා. ඒක පොතේ එහෙම තියෙන්නේ. ඔව් ඔව් පොතේ එහෙම තමයි තියෙන්නේ. මාත් පොත කියවලා තියෙනවා. ඒ නිසා ගහන්නවයි තියෙන්නේ. ඔව් ඔව්. එහෙනම් මං කියන නිවැරදි කාර්යයක් ගහන්න බලන්න ගලක් කිව්වලු. ඔක්කොගම අතේ තියුණු ගල් ටික බිම වැටවලු. වැරද්දක් නැති කෙනෙක් පුළුවන් නම් මේ ගෑනට ගලක් ගන්න කියලා. එක්කෙනෙක් අපිට අපිට මේ මනුස්සයා වැරද්දක් කරනකොට අපිට මතක් වෙන්නේ නැහැ අපි වැරදි කරපු කෙනෙක් කියලා. ඉතින් අපි දන්නේ නැහැ ඔය ගහන ගලක් පාස අපිට ආයේ සංසාරේ කණ්ඩ වෙනවයි කියලා. ඉතින් ඒ වගේ ඒ බුද්ධාගම විච කතාවක් නෙමෙයි මේ. බුද්ධාගම විච කතාවක් නෙමෙයි. හැම තැනකදීම තමන් කල්පනා කරන මම යෝගාවචරයක් නම් මම මේ බුදුහාමුදුරෝ අනුගමනය කරන අනුන් අයට වැඩිය බණ භාවනා කරන කෙනෙක් නම් විනිශ්චයක් ආපු වෙලාවක මම මේකෙන් මේ අනුන්ගේ අඩුපාඩුකම් නිසා මම කොච්චර විඳවනවද ඊට පස්සේ මම ගිහිල්ලා භාවනා කරන්න ඇත්ත එක වහගත්තට පස්සේ මට ඕව ආපහු එනවා අපිට ආවට පස්සේ මට තේරෙන්නේ ඇයි මේ හිත වික්ෂිප්ත වෙන්නේ කියලා ඇයි මගේ හිත මේ ව්‍යාපාදයට වැටෙන්නේ කියලා ඉන්න තැන ඉන්න බැරි দাঁඩි දාන්න පටන් ගන්න මොකද්ද කියලා මොකද මේ කර්මානුරූපව මේක සිද්ධ වෙනවා ඉතින් ඒ නිසා ඇත්තටම මේ මිනිස්සයා ඒ භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා උපාසක උපාසිකාවක් වේවා වාඩි වුණාට පස්සේ තමයි දැනෙනවා නම් 1000ක් දරත ගතියක් අසහනයක් ආතතියක් දැවිලි තැවිලි එයා හිතා ගන්න ඕනේ මේ පෙර කළ හේතුව කර්මයක හේතුඵල වශයෙන් මේ වෙලාවේ මතුවෙනවා මට මතකේ නැහැ. නමුත් මේ එකක්වත් අසාධාරණ එකක් නෙවෙයි. මේ තමයි මම යා. මට මේක දිහා බලලා විශේෂයෙන් පුළුවන්ද මේ ධර්මත දාවේ මත මේ දැවිලි තැවිලි මත මේ අසහනෙ මත අලුතෙන් කර්ම රැස් නොකර ඉන්න. එහෙමනම් එකයි කරන්න තියෙන්නේ මේ දරතේ දැනගෙන දරතේදිත් මම දැන් මෙතන හිත පවත්වනවා නම් අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. මේ දරතේ නිසා මට භාවනා කරන්න බෑ කියලා නැගිටලා යනවයි කියලා කියන්නේ ඒ දරතේ නිසා තව කර්මයක් රැස් කරනවා. වර්තමාන මොහොතේ හිත පවත්වන හැම වෙලාවෙම කර්ම රැස් වෙනවා. ඉතින් මේ දරතයක් තියෙන්නේ පෙර කළ අකුසල කර්මයක් දරන්න අමාරුයි. නමුත් මම මේ ඉඳගෙන ඉන්නකොට නම් ටිකක් හරි රැකෙනවා. නැගිටලා ගියොත් රූප බලන්න ගියොත් සද්ධාහන්න ගියොත් ගඳ බලන්න ගියොත් රස බලන්න ගියොත් ක්‍රියා කරන්න ගියොත් ආය කර්ම වලට විඩ ඇරෙනවා. ඒ නිසා මම මේ ධර්තේ දැනගෙන මේ වෙච්ච වැරද්දට අච්චු ලැබේවා කියලා ඉන්නවා මිස ඒක භාවනාවට බැරිකමක් කියලා පැත්තකට යන්න මොන තරම් ඥානයක් තියෙනවද මොන තරම් සීලයක් තියෙනවද මේ මනුස්සයාට මෙහෙම මම ඉන්න එක තමයි විලංගු ගහලා වගේ මේ වෙලාව හොඳ වැඩේ මගේ හිත වෙහෙස වෙලා තියෙන්නේ වික්ෂිප්ත වෙලා තියෙන්නේ මම එළියට ගිහිල්ලා හැංගුම් උදාහරපු ගමන් එක්ක කයින් මේක පිට වෙනවා වචනයෙන් පිට වෙනවා. හිතෙන් පිට වෙන පිට වෙන හැම වෙලක්ම කර්ම රැස් වෙනවා. ඒ නිසා ඒ වෙලාවේදී ඒ දරත භාවය තියෙද්දී කාය ක්‍රියාත්මක නොකර ඉන්න එක තමයි ලොකුම ඥානවන්තකම. වචනේ ක්‍රියාත්මක නොකර සිටීම තමයි හොඳම ඥානවන්තකම. ඒ වෙලාවේ ඔළුවට එන ගොඩ පෙරකදෝරකන් සියල්ලම තණ්හාමාන දිට්ඨි නිස්සිතයි. එකටවත් යටත් වෙන්නේ නැතුව Taman ඉන්න ඉරියව්වෙම ඉබ්බා අඳු ටික ඇතුලට ගත්තා වගේ. අඬු කැඩිච්ච මිනිහෙක් වගේ අං කැඩිච්ච ගොනෙක් වගේ එහෙමම ඉන්න පුළුවන් නම් ඔන්න හිතා ගන්න පුළුවන් මෙන්න මම යගේ හැටි පැනලයට තනක් නැහැ කොයි ලෝකෙ ගියත් කර්ම පරිසන්දේනවා මේ තීජ කර්මනේ ඉන්නවනම් ඒකත් එක විදිහට බලනකොට සබ්බේසු භූතේසු නිදාය දණ්ඩා එහෙම නැත්නම් මේ තරහ මත ගෙදර ගෑන්ටික් හරි රණ්ඩු කරනවා කැලේ තියෙන මුවාට බැන්නම් ගෙදර තියෙන මුවාමට හරි තඩි ගන්නවා ඒ කරන හැම වෙලාවෙම කර්ම රැස් වෙනවා ඒ නිසා මෙතන මේ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියන තැන මේ ඒකෝ භාවය අත අපිට අතත් යන කරබනම ඉන්න එකමමත් සඳහන් වෙනවා කයනුත් ඊට පස්සේ උත්සාහ කරන්න කියලා කියනවා කයයි වචනයයි දෙක දාණ්ඩු කන්දේ ගහලා හරි ගමන්නේ බැඳලා හරි කන්න අත කරා වගේ හිතත් මේ ඇතිවෙච්ච මේ වෙහෙස දරත තේරුම් අරගෙන ඒ මතින් අලුතෙන් චේතනා පහළ නොකර ඒකම සාදර වෙලා සාදර වෙනවයි කියන වචනේ ගැලපෙනවද මන් දන්නේ මේ තමයි මගේ හැටි කවුරුත් කරපු දෙයක් නෙමෙයි මේක කර්මපසා කර්මඵලෙන් ආපු එකක් මට මේක දිහා එළඹිලා පෙළඹිලා වාසය කරන්න බැරිද කියන එකට කියන්නේ සති චරියාව ඒකෝ චරෝ කියලානේ මේකේ තියෙන එක එකලාව හැසිරෙන්න කියලා තියෙන්නේ නමුත් සති චරියාව කියලා එකක් තියෙනවා සති චරියාව තමයි uppahට uppahttante nepi satiya charati uppatthante nepi එළඹ සිටීම Taman කරා පැමිණිච්ච මේ වෙහෙස පැනලා යන්නේ නැහැ වෙන එකකින් වහන්න හදන්නෙත් නැහැ ඒකට දොස් කියන්නෙත් නැහැ ඒකට එළඹ වාසය කරන්න පුළුවන් නම් තනිවේ කඟ වේනගේ තනියඟගේ කායික වශයෙන්ුත් විවේක වෙන අතර සතිචරියාවේ සතිය එළඹ සිටීමෙන් යාර පුළුවන් මෙන්න මම යගේ හැටි මම කරවලද කර්මයක් තියෙනවා නම් න අන්තලික්කේන නපබ්බදානං නන්තලික්කේන සමුද්ද මජ්ජේන පබ්බදානං විවරම් පවිස න විජ්ජති සෝ జగති පදේසෝ යත්තටිතෝ මුංචය පාපකම්ම තමන් කරන ලද පාප කර්මයක් ගෙවෙන වෙලාවේදී මහමූද මැදට ගියත් ගෙවන්න ඕනේ කන්තු සිකරකට ගියත් ගෙවන්න ඕනේ අහසට ගියත් ගෙවන්න ඕනේ බුදුහාමුදුරු කියනවා ඒ කර්මයේ පරිසම් දෙවිමින් වැළකෙන්න පුළුවන් තරම් මේ జగති ප්‍රදේශේ මේ జగත් පොළවේ තලයේ කොතනකවත් නැහැ කියලා. ඉතින් ඒ නිසා ඒක ආපු වෙලාවක අරයට මට හේතු කරලා දුවන් හදන එකත් ඒකෝචරය කියන එකට විරුද්ධයි. යනකොට වෙන්නේ ඒ පයදාච්ච බල්ලා වගේ දුවනවා කෑ ගහනවා කිසිම හිතේ කලසක් නැහැ. ඉතින් ඒ වෙලාවේ භාවනා මධ්‍යස්ථානේ ඉන්නේ කොහොඳයි. ඒ වෙලාවේ ඉඳගෙන ඉන්නේ කොහොඳයි. ඒ වෙලාවේ මේක ගෙවෙද්දී අනේ අලුතෙන් කර්ම රැස් කරන්න නැතුව කචනේ කතා කරන්න නැතුව ක්‍රියා කරන්න නැතුව ඉන්න හම්බෙන්න හොඳයි කියලා ඒ විදිහේ සත්‍යචර්යාවට වැටෙනවනම් ඒකේ කරබල වෙලාවේ පුරුදු කරන්න පුළුවන් එකක් නෙවෙයි. කල්යතු සතිය වෘදු කරපු කෙනෙකුට නම් බණ මතක් වුණොත්, චින්තාමය ඥාන මතක් වුණොත් හිතා ගන්න පුළුවන් මේ වෙලාවේ දුව පැනවිදින්න ගියොත් වැඩියෙන් කර්ම රැස් වෙනවා බේරෙන්න ඕනේ. ඒ වගේම මේ අදිමුච්චයක් පෙරදක්මක් තියෙන්න ඕනේ. ඒක තමයි සද්ධාචර්යාව කියලා කියන්නේ. Taman දැනගන්න මේ වික්ෂිප්ත මනසේ මොනවා කරත් කර්ම රැස් වෙනවා. ඒ වෙලාවේදී කය වචන දෙක අකුලගෙන ඉබ්බෙක් කට්ට ඇතුලට ගත්තා වගේ ඉන්න පුළුවන් නම් පෙරපිනා. ඒ වගේ වික්ෂිප්ත මනසකින් මොන තීන්දුවක් ගත්තත් වැටෙනවා. එතකොට අතිමුච්ඡයක් පෙරදක්මක් නැහැ. ඒ මනුස්සයා අර කබලෙන් ලිපට වැට එකක් බාටපත් වෙනවා. අන්ධකාරයෙන් අන්ධකාරයට යනවා. ඉතින් මේ අමාරුවටපත් වෙච්ච වෙලා ඒ මනුස්සයාගෙන් දැඩි ලෙස විනිශ්චයක් ඉල්ලන කට්ටිය තමයි න්යායෝ කියන්නේ. න්යායෝ තමයි ඒ ටික අපට කරන්නේ. අපිට විවේක වෙන්න දෙන්නේ නෑ නෑ එහෙම පැනලා කියලා බෑ අපිට මෙතන මේක කරන්න ඕන මේක කියන්න ඕන මේක විනිශ්චයක් ඕන කියලා ඒ මනුස්සයා කුරුසෙ ඉතිලා යන ගහන කිට්ටුවන්ත නෑ යාළුවෝ toy ටික කරන එනිසා සමීප ආශ්‍රය කරන එකෙක් ඉන්නවනම් ඌ දඬු කඳේ ගැහුවා වගේ අපි වෙහෙතරපත් වෙච්ච වෙලාවේදී දීපන් තීන්දුවක් කරපම් මේක කියපම් මේක කියලා වට කරනවා මේකයි ලෝකෙ දෙන බරපතලම දඬුකම් බුදුන්සේ කියලා තියෙනවා පුත්තේසු ධාරේසු මණිකුණ්ඩලේසු දුවා දරුවන්ට සහ මිනිමුතුක් වලට තියෙන බැඳීම තමයි ලෝකේ තියෙන බරපතලම බැඳ කි බැම්ම කියලා. බබුස්තන වලින්වත් යකඩෙන්වත් දඬු කඩේවත් ගහන එක කපලා අයින් කරන්න පුළුවන්. මෙන්න මේ ටික දෙන දඬුවම බෙල්ලටමයි වැටෙන්නේ. වෙහෙස කර වෙලාවෙමයි දෙන්නේ. දීලා තුවක්කො ඉල්ල කරලා කියනවා මේක කරපන්. ගිහිගිය තන්නවා කියලා කියන ඔබ බම්බු ගහගනින් කියලා. ඒගොල්ලන්ට හැරලිවලා Tamante වෙලාවට තමයි පැත්ත කරලා නිකන් ඉන්නේ. ගිහියා හිතනවා නෑ නෑ ඒක යුතුයකම් පැහැරීමක්. මේ නෑදෑයොත් එකතු වෙලා ඒ මිනිස්සු දෙන මේ දස දඬුවම් විදින එක තමයි ගිහි යුතුයකම් කියලා. එතකොට වෙන්නේ මොකද්ද? අනිවාර්යෙන් තමයි විනිශ්චයකට ලක් වෙනවා. විනිශ්චය කරන්න වෙනවා. ඒගොල්ල අපිට විනිශ්චයකාර තනතුරක් දෙනා වෙලාවට නිකන් දෙන්නේ. නීතිඥ තනතුරක් දෙනවා. ඔක්කොම දීලා අපි කොටු කරුවට පස්සේ අපුඩි ගහලා පැත්තකට යනවා. අපි ගෙවන්න ඕනේ. අපි නෙමෙයි මම ගෙවන්න ඕනේ. අන්නේ ඒ වෙලාවට වෙන් වෙන්න පුළුවන් නම් සක්විති රජ වගේ. තමයි දන්න වෙහෙසයි. නරක දෙයක් ඔලුවට ඇවිල්ලා තියෙන්නේ. ක්‍රියාත්මක වුණොත් කය වචන දෙක නරකට යන්නේ. මේ වෙලාවේ කවුරුවක්වත් ඕනේ මගේ ඇසුරට. මට පැත්තකට වෙන්න මට විවේක වෙන්න දෙන්නේ නැත්තේ කිට්ටුවන්ට. කවුද දන්නේ මේ ඇයෝ නෑදෑයෝ. අන්න ඒකෙන් වෙන් වෙන්න බැරිකම තමයි ලොකම තියෙන ලොකම තියෙන බන්ධනේ. ඒක නිසා කල්ැතුව ඔය එන්නේ ඉස්සෙල්ලාම තටා කියලා වැත්තකටලා කියන්න තියෙන්නේ. උඹලගේ වැඩක් උඹලා කරගන්නilla බැරි වැඩකට අවිලා කතා කරපළ මං කරන්නම් හැබැයි මට විවේකයව. එතකොට ලෝකයා හිතන්නේ අපි ඒගොල්ලත් එක තරහ වෙලා මේ කලකිරිලයි කිය. කලකිරිලයින් වෙලා කියලා කලකිරිලා නෙවෙයි හිතියට හොදක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට හොදක් වෙන්නේ නැහැ, Tamanට හොදක් වෙන්නේ නැහැ. ඒකයි එහෙම ඇත්තම් සඳහා කියපු මේ බණ පතේ බුදුරජාණන් වහන්සේලාට විතරයි ගැලපෙන්නේ කියලා පොඩ්ඩක් කොම් කරන්න හදනවා. හරියට නිකන් මේ පතේ බුදුරජාණන් වහන්සේ විතරයි මේ ප්‍රශ්නේ ඉන්නේ වගේ නෑ. ප්‍රශ්න කාටත් එනවා. එනකොට තමයි ළඟ තියෙන්න ඕනේ අඬුවෙන් අතින් අල්ලන්න නැතුව අඬුවෙන් අල්ලන්න පුළුවන් ගතිය. ඊට කලින්ම චරිතයේ පෙන්න තියෙන්න ඕනේ මෙයා විවේකයට කැමතියි. මෙයා හුදේකලාවට කැමතියි. මෙයා විශ්‍රාමයට කැමතියි. ප්‍රශ්න නිසා නෙවෙයි. ප්‍රශ්න නැති වෙලාවෙත් එයා විවේකයටයි කැමති කියලා දැනගත්තොත් ඒක තිත්ත බෙහෙතක් නෑ ඉන්න. ඒක තිත්ත බෙහෙතක් අපේ යාළුවන්ට. ඒගොල්ලෝ කොහොම හරි බඳන් බඳන් හදනවා. මන්ට මම පැවිදෙන් ඉස්සලා කිව්වෝ කිව්වේ එක්ක පවුල් වෙන නැත්නම් පන්සල් වෙන. දෙකේ එකක් කරපන් ඔහොම ඉන්නපන්. එක්ක බැඳපන් නැත්නම් මානයක්. ওই වයසේ ඔහම නිකන් ඉන්න එක අම්මට තාත්තට ලැජ්ජාවක්. ඉතින් ඒගොල්ලෝ කොහොම හරි කරලා මුඛයකට හරි බඳිනවා. බඳලා දුන්නට පස්සේ උඹ තනියම ගෙවපන්. අපි නෑ අපි උඹලා බඳලා තියලා ඉවරයි. ඕක තමයි නෑදෑයන්ගේ තියෙන යුතුයකම. ඕක තමයි ඕගොල්ලොත් කරන්නේ ඕගොල්ලන්ගේ නෑ ඉන්න. ඒක කොහොම වැටෙන්නේ මොකද්ද? දඬු අනුකය කෙරේ විනිශ්චය කිරීම. සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං අවිහෙට්ටයන් අඤ්‍යතරම්පි නේසං න පුත්ත මිච්ඡෙය කුතෝ සහයං කිසිම පුතෙක් අපේක්ෂා කරන්නේත් නැහැ සහායකෙක් අපේක්ෂා කරන්නේත් නැහැ. ඒගොල්ල තමයි පිටිපස්සෙන් ඇවිල්ලා පිහින් අනින්නේ. යමෙක් Taman විශ්වාස කරන සිංහල මිනිහා දෙමළ මිනිස්සු කියන්නේ වශයෙන් අරගයි පස්යෙන් ඇවිල්ලා බියෙන් අයි. අපිට බියෙන් අයින් හරියක් අයින කිට්ටුවන්ට. කවදා නන්නාදුන මිනිහ කවදාක කාටක බියෙන් ඇවිල්ලා කතා එහෙමනම් දඬු මේ දඩේමකදී දඩේමදී ගන්න ඕන සතෙකුට පීයෙන් ගන්න එක වෙනම කතාවක්. අපිට පීයෙන් අනේ පුතෙක් හරි සහායකෙක් හරි. ඒක නිසා මේකෙදී කියලා තියෙනවා න පුත්ත මිච්ඡය කුතෝ සහාය. මේ පුත්තු කියලා තියෙනවා ජාතක පුතෙකුත් ඉන්නවයි කියලා තියෙනවා. හදා ගන්න පුත්තුත් ඉන්නවයි කියලා තියෙනවා. ඒ වගේම Tamanට අනිකට ඇවිල්ලා බාර දෙන කට්ටිය ඉන්නවා. අනේ අපිට දරුවෝ හදා ගන්න බැරි එන්ටන් ශේෂ්ත්‍රයෙන් උපන් දරුවොත් ඉන්නවා. මේ රැකියාව කරනකොට හොඳ විශ්වාස කෙනෙක් තමයි පහළනවා. ඒ දරුවා ගැපි තියාගන්න. ඒ හැම කෙනෙක්ම අන්තිමට වෙන්නේ මොකද්ද? තමන්ට නැතුව බැරි කරදරයක් බාටපත් වෙනවා. ඒ නිසා ඒව ඔක්කොම මේ ජීවිතේ පමණක් හම්බෙච්ච නෑ අයෝ. ගිය ආත්ම හිටපුත්තු දැන් නෑ. මේක මැරලා ගියොත් එමේ නිවන් දකින්න නැතුව ඉතරට හම්බෙන පුත්තු ගැනත් අපිට අපේක්ෂාවක් නැහැ. දැන් මේ తත්‍ර తත්‍රාපි නන්දනේ කියලා මේ දැන් මේ ආත්මේ හම්බෙලා තියෙන පුත්තුණ්ඩයි අපි පුත් වෙලා ඉන්න අම්මයි තාත්තටයි දෙන්නලා තියෙන මේ බන්ධන මේ ඔක්කොම එකම මේ මේ තොවිලෙන් කැපෙන්නේ එකම සාන්ති කර්මෙන් කපන්නයි බුදුහාමුදුරන්ගේ තියෙන්නේ ඉතින් ඒක සැර වැඩි නිසා තමයි ඕකෝය මේ පසේ බුදුරජාණන් වහන්සේට හේතු කරන්න හදන්නේ මේ සාමාන්‍ය ජීවිතය ඌව අවශ්‍ය කරන්නේ ඌව ඌව හැර වැඩි පෞල් ජීවිත වලට හොඳ නැහැ බුද්ධ ආගමට හොඳ නැහැ සංවිධාන වලට හොඳ නැහැ කියන එක නිසා වෙන්න ඇති නමුත් මං ඉස්සල්ලාම පොත් කියවන්න පටන් අර ගන්නකොට මට සතිය පිළිබඳ උගන්වපු ධම්මික හඳුරු කිව්වේ පුළුවන් නම් මේ ගාතටිය කටපාඩම් කරපන්. මුළු ත්‍රිපිටකයේ වෙනුවටම හොඳයි. ඉතින් ඒක මට කටපාඩම් හිතලා හරියම දුර්ලභයි. මට කොහොමඩක්වත් කරන්න බෑ ඒක. හැබැයි මම කරන්නේ නිතරම මේක කියවනවා. මම කෙරුවේ පශ්චාත්තුපාදී කරන වෙලාව. පශ්චාත්තුපාදී කියන්නේ මම විද්‍යාවට. මොකද මට පැනලා යන්න ඕන නිසා ඒක කරන ගමන් මේක තියාන කටපාඩම් කරනවා. සබ්බේසු භූතේසු නිදාය දණ්ඩ සියලු භූත උපදීන උපදීන සියලු සත්‍යයන් කෙරෙහි දඬුවම බහ තබලා අවිහෙට්ටයන් අඤ්ඤ තරම්පිනේසං. තව කිසි කෙනෙකුට හිංස කරන්නේ පිට කිසි කෙනෙකුට හිංස කරන්න පුත්ත මිච්ඡය කුතෝ දහය. බඳින්නත් එපා දරුවගෙන අපේක්ෂා කරන්නත් එපා මේ ජීවිත ගමට සහායකෙක් හම්බෙයි කියලා හිතන්න එපා. හම්බුනොත් වදකේ. හම්බෙන හැම එකම වදකේ. ඒ නිසා හම්බෙන එක වදකයයි සහායකයයි දෙකම එකයි කියලා දැනගත්තොත් අපි ඇසුරු කරන්නේ අතේ දුරින් මිසක කවදාකවත් ඇඟේ දාගන්න යන්නේ ඒකෝචරේ කක්ක විසාන කප්පෝ අන්න මේ ජීවන රටාව තමයි කක්ක විසාන කියලා කියන්නේ කඟ වෙනගේ තනියම වගේ හැසිරියන් කියලා. ඉතින් අපිට හිතෙන්නේ ඒක කොන් වීමට වෙන වැඩක්. පසුබෑමකට වෙන වැඩක්. පෙර කළ අකුසල කර්මයකට වෙන වැඩක්. එහෙම නැත්නම් අතපල්ලේ වැටිල්ලක්. නැත්නම් සනුවරෙන් කොන් වීමක් කියලා ඒ සමාජ ධර්මයක් තියෙනවා. ඉතින් ඒකට සෑහෙන විශ්වාසයක් ඕනේ බුද්ධ පුත්‍රෙක් වෙන්න. අපි බුදුහාමුදුරුත් එක්කයි මේ එකතු වෙන්නේ. ධර්මයත් එක්කයි මේ එකතු වෙන්නේ. මෙහෙම තනි වෙච්ච සංඝයාටයි අපි එකතු වෙන්නේ සීලයකටයි එකතු වෙන්නේ. මේන් එකතු නොවි ඉන්න තාකල් බුදුජානනාතර පුංචි ද්වේෂයක් තියෙනවා අපේ. බුද්ධ ධර්මයේ කෙරේ පුංචි නොසලකිල්ලක් ද්වේෂයක් තියෙනවා. සංඝයාට පිස්සු කියලා හිතනවා. දැන්වත් හිරේ කඩන ගිය කට්ටිය වගේ සංඝයා කියලා කියන්නේ පිස්සෝ. ඒ වගේම සීලේ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ කියලා හිතනවා. අන්න එහෙම කෙනාට සමාජයේ ඇලි ගලි වාසයේ ඉන්න පුළුවන්. අන්න එහෙම නිකන් දෙකට දෙතාවර ඉන්න කට්ටියට තීන්දුවක් ගන්නත් මේ සූත්‍රය එනකොට විනිශ්චයක් වෙනවා. හැබැයි අනිවාර්යයෙන් මේක පවතින සම්මත ක්‍රමයට හරස් කැපිල්ලක් බිම්බෝම්බයක් බවටපත් වෙනවා. ඒක නිසා මෙවැනි කරුණු මේකේ අන්තර්ගත කරුණු බහුවචනෙන් කියන්නේ ඒක වචනෙන් කිය. මට ඕන නම් කරතයි. අපි කියලා දෙයක් නැහැ මේ. තනි කම්බිය ඇවිදිනකොට දෙන්නෙකුට කරන්න බෑ. පීනනකොට දෙන්නෙකුට කරන්න බෑ. ඒතකොට තනි වෙන්න ඕනේ. අනේ තනි වෙච්ච කෙනෙකුට නම් කණ්ඩ මී පැණි දැම්මා වගේ. නමුත් තනිය ජීවත් වෙන්න බැරි තාම බාලදක්ෂයෙක් වෙච්ච නැති භික්ෂුවක් වෙච්ච නැති යෝගාවචරයෙක් වෙච්ච නැති සබ්‍රක්‍මචාරින් වහන්සනමක් වෙච්ච නැති කෙනෙකුට හිතෙන්නේ මේ අපේ තියෙන මේ සුවද පෞල් සංවිධානයට බාධා කරනවා. අපේ තියෙන මේ සමාජ සම්බන්ධ කරනකොට බුදුහාමුදුරුවෝ කෙනෙහිලි කරනවා. කියන්නේ නමුත් බුදුරජාණන්සික කරලා ඉවර වෙලයි කියලා තියෙනවා. බුදුරජාණන්සේ විතර මහා සමයක් කාටවත් තිබුණේ නැහැ. බුදුරජාණන්සේ හිවණ පිරිසත් ඇතුණා දේව බ්‍රහ්මත් එකතු වුණා. නමුත් එකතු වෙච්ච තැනදී විතරයි බුදුරජාණන්සේ ඒක අනිව අනුව හැසිරිය යුතුයි කියලා කිසිම තැනක නැහැ. ඒ නිසා ඒ බුරුමේ පන්දි සාංශේ ඒ පොතේ ලියලා තියෙනවා තමන් ශ්‍රේෂ්ඨ දක්ෂ භික්ෂුවක්ම වෙන්න පුළුවන් අනුගමනය කළ යුතු පිරිසක් ශිෂ්‍ය පිරිසක් සිටිය යුතුයම නැත. හිටියොත් ඒගොල්ලන්ට වග වෙන්න වෙනවා. ඒගොල්ලෝ නීති දානවා. ඒ ඕන්නේ උඹලා බලන්නේ නෙමෙයි මම පැවිදිනේ ඕන කෙනෙක් ඉන්නා තම තමන්ගේ වැඩ කරගනින්න මේ එකන එකන බන්ධන ඕනේ නැහැ කියලා. තමන් පිටිපස්සෙන ගෝල බාල පිරිසක් අත්‍යවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය වුණත් ඒක විලංගුවක් වෙනවා. ඒක බරබැම්මක් වෙන නිසා ඒ සියලු දෙනා කෙරේ කළ යුතුකම් ඉෂ්ටකරන ඒගොල්ලන්ට පූර්ණ සමාජිකත්වය දෙන්න තම තමන් කරන දේ තම තමන්ට කියයි මෙන්න බුදුන් ඉන්නවා මෙන්න ධර්මයේ තියෙනවා මෙන්න සංඝයා ඉන්නවා මෙන්න සීලය තියෙනවා ශක්ති ප්‍රමාණය කරගන්නේ එහෙම බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධාත්මය අදහනයි සීලය අදහන අතර සමගිය හොඳයි ඒ බන්ධනය හොඳ නැහැ ඒකට කියන්නේ ආමර්ෂණ සහ පරාමර්ෂණ කියලා ආමර්ෂණ කියන්නේ ඇසුර තියෙනවා ධාර්මික ඇසුරක් පරාමර්ශණය කියලා කියන්නේ මගේ නෑ මගේ නොවෙන කියලා දෙක දෙකකට බෙදනවා. මේගොල්ලෝ අපේ කට්ටිය මේගොල්ලෝ අපේ නෙවෙයි කියලා. ඒ තාක්කල් කෙලෙස් රැස් වෙනවා. ඒ නිසා අපි ඔක්කොටම අපි පල්ලෙහාදී මේ දවස්වල සාකච්ඡා කරන්නේ සප්පුර්ෂ සූත්‍රයේ ඒකෙදී කතා කරලා තියෙනවා කුලවන්ත වුණත් වංශයෙන් අඩු වුණත් ඔක්කොටම මනුස්සකමට සලකනවා. බෞසුත වුණත් නැති වුණත් ඔක්කොටම මනුස්සකමට සලකනවා. ඔක් මේ මනස බොහොම ප්‍රසිද්ධයි. මේ ආචාර ප්‍රසිද්ධ නැහැ එකටම මනුස්සකමට සලකනවා. මෙයා ධර්මදරයි මනුස්සකමට සලකනවා. මෙයා විනයදරයි මෙයා විනයදර නැහැ මනුස්සකමට සලකනවා. මෙයා ආරණ්‍යකයි මෙයා ආරණ්‍යක නැහැ. මෙයා දුතහංගදාරි මෙයා දුතහංගදාරි නැහැ මනුස්සකමට සලකනවා. මෙයාට පළවෙනි ධ්‍යානෙ තියෙනවා මෙයාට පළවෙනි ධ්‍යානෙ නැහැ මනුස්සකමට සලකනවා. ඒ ඒ මොන අතරම් උත්තර මනස ධර්ම තියේදීත් මනුස්සකම පහත් කරලා Taman උසස් කරලා අනුන් පහත් කරලා ගියොත් විතරයි විනිශ්චයකට හිත නාස්ති වෙන්නේ. තමන්ගේ හිත විනිශ්චයකට යන තරම් නාස්ති වෙන්නේ මම උත්තමයි මම ශ්‍රේෂ්ඨයි මට පුළුවන් තව කෙනෙක් ගැන විනිශ්චය කරන්න කියලා මේ පවර ගන්න ගතිය මේක කෙලෙස් වල බරපතල තත්ත්වයක්. ඒක නිතරම අපේ ජීවිතයට ළඟ වෙන ළඟ වෙන හැම වෙලාවෙම කල්පනා කරන්න මේ වෙච්ච කර්ම නිසා දැනටත් ගෙවනවා අලුතෙන් අනුන්ගේ ජීවිතවලට ඇඟිලි ගහන්න ගිහිල්ලා ආය කර්ම කරන්න වුණොත් ඒක කාටවත් දොස් කියන දෙයක් නෑ මගේම දෙයක් අනේ පුළුවන් නම් ඒ වෙලාවේ බීරෙක් වාගේ පොට්ටෙක් වගේ කොන්දපන් නැති කෙනෙක් වගේ මලමිණියක් වගේ මෝඩෙක් වගේ හැසිරিলা. තමන්ගේ මේ නොහැකියාව අනුන් කෙරේ විනිශ්චය කරන්න තියෙන නොහැකියාව පෙන්වන්න පුළුවන් නම් ඒක බුදුරජාණන්සේ දකින්නේ අන්තිමම යෝගාවචර කමේ සූරකමක් විදියට. ඒක නිසා මේ මේ කර්ගෝෂාන සූත්‍රය කියවන එක පෞල්කාරයින්ද පිහින් යනවා. පවුල් කන අයට නිකන් පෙකෙන වැලෙම කපලා දැම්මා වගේ කියලා හිතෙනවා. නමුත් ප්‍රශ්න වෙලා තියෙන ඉතින් අර මං කිව්වා කියලා නෙවෙයි මේ කියන්නේ පොතේ තියෙනවනේ. ඕන කෙනෙකුට මේක අරගෙන පොත දිගාරලා බලත හැකි. මම මේ බැලුවේ මේකට මේ භාවනා කරන කෙනාට මේ මම දැන් මෙතන කියන ඒකෝදි භාවයට ආස්වාස ප්‍රස්වාසයේ හිත ගන්න මේ සක්මන් කරනකොට මේ වම දකුණ කියලා බලන එකේ කරන කරන කිය කටයුත්තකදී සතිය පිහිටීමට බුදුහාමුදුරෝ වටෙන් අපිට උදව් දෙන හැටි. අනවශ්‍ය ගා ගැනීම අනවශ්‍ය යුතුයකම් අනවශ්‍ය බන්ධන ගැන කල්පනා කරලා සතිය කඩාගන්න සදාචාරාත්මක වටිනාකම් පෙන්වනවට වැඩිය සුද්ධ වශයෙන්ම ਸਰවඥාන්සේ දේශනා කරන විදියට බලලා මේ විදියට කල්පනා කරුවොත් කොයි කටයුත්ත කරනකොටද අපිට සතිය පිහිටවන්න බැරි ඕනම බරපතල කටයුත්තක් කරද්දී ඒ බවට එළඹ සිටීමේ හැකියාව තියෙන්නේ මොකද අපි දන්නවා පිට ගිය ගමන් විනිශ්චයන විනිශ්චය වෙච්ච ගමන් ගෙවන්න ඕන වර්තමාන මොහොතේ පවත්වන කිසිම විශ්යක් නැහැ. අන්නේ අවිනිශ්චිත தත්ත්වයට බුදුහාමුදුරු දෙන්නේ අපන්නක ප්‍රතිපදාව. අපන්නක ප්‍රතිපදාව සාමීච ප්‍රතිපන්න අරණ ප්‍රතිපදා කිසිම දෙයකට ගැටුමක් නැහැ. යුද්ධයකට රණයකට යන්නේත් නැහැ. පවතින සාමීචය පිහිටනවා අවිරුද්ධ ප්‍රතිපදාව ගෙනියනවා. මේ පොඩ්ඩේ ගත්ත මතයක් තියෙනනේ මම විරුද්ධ නැහැ. ඒකට කාටවත් කොඩියක් උසන කෑ ගහන්න ව්‍යාපාර කරන දෙයක් නැහැ. නිසා ඒව බුදුරජාණන්සේ දේශනා කරපු හැසිරීම් ස්වරූපවල තාම ගැඹුරක් තියෙන දෙයක්. සතිමන්ත යෝගාචර පිළිසර විතරක් එක විශාල වටිනාකමක් තියෙනවා. නැති කෙනෙකුට පේන තියෙන මේ පුද්ගලික ධර්මයක් තනියම නිවන් දකින්න හදනවා. කොහොම කරලා කොහොමද ලෝකේ පවතින්නේ කියලා ඒගොල්ලෝ මේක ලේසියටත් පහසුටත් බුද්ධ ධර්මයේ ආගමක් බාටපත් කරගෙන බවාගෙන කරනවා. ඒකට කමන්නේ අපිත් එතනින් තමයි යාවේ. ඔහොත් අපි දැනගන්න ඕනේ හැමදාම ආගමේ නෙවෙයි බුදුරජාණන් අපිට ධර්මයක් දේශනා කරලා තියෙන එක කරනකොට පොදු තත්වයෙන් ඒකෝ තත්වයකට ඒකචර තත්වයටපත් වෙනවා. ඒක පැතිකට රාශියක් තියෙනවා. අපි ඉස්සරහට දවසින් දවස එක එක ගාථා වරණ සාකච්ඡා කරනකොට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමු. අද ඒ කග්ගවිචාන සූත්‍රයේ පළවෙනි මේ ගාථාව ඉස්සරහට ගත්තේ. ඉතින් අපි මෙතුවාකල් දේශනා කරන මේ ඉදිරිපත් කරගත්ත දේවල් ඉස්සල්ලාම වතාවට අහන දේවල් නෙවෙයි. එහෙමනම් මොනවාක්වත් තේරෙන්න බෑ. ඔක්කොමලා දන්න දේවල් අන්නේ ගුණුව මේ අසු විරෝධ ධර්ම වලින් තමන්ම හදාගෙන යෝග ජීවිතයට අවශ්‍ය ශක්තිය ධෛර්ය බලය පිණිස කටයුතු කරන්න සිළු දිනාට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා සිළු දිනාට ජනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා මේ ධර්ම දේශනාවට පස්සේ හැමදාම වගේ පොඩි ආරාධනාවක් කරනවා කාට හරි මේ ඉදිරිපත් කරපු කොටස් පිළිබඳව මජ්මතාන්තර ප්‍රශ්න පිරිසුදු කර ගැනීම තියෙනවා අපිට සුළු විනාඩි ගාණක් ඒකට ගත කරන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්න ප්‍රකාශන නැත්නම් අපි ඊතාවතාජාදි ගාථා සජ්ජායනා කරලා ධර්ම දේශනා ශෂිවාරේ නිමාව සටහන් කරන්නයි බලාපොරොත්තු ශ්‍රද්ධාව නිසා අපි සමාප්ත කරන්න බලාපොරොත්තු අපි වන්දනා කරලා හිතවතා ජාති ගාථා දාන. හිතවතා ජනමේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා. හිතවතා ජාමේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා. එත්තාවතා චනම් සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගාමිතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගාමිතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ආකාශට්ටා ච බුම්මට්ටා දීවා